නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ඔව් අපි නැවත තව කෙනේ අපේ නමෝ බුද්ධාය වැඩසටහනත් සමගයි මෙම වැඩසටහන ගිය සතියේ අපි පළමු වතාවට ඉදිරිපත් කරා. ඒ වැඩසටහන මම හිතන්නේ අපිට ගොඩාක් වාසනාවන්තයි අපි. මොකද අපේ ක්‍රියාපත් ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ තමයි අපේ අනුශාසනා ගෙන හැරලා අපිට පෙන්වා දුන්නේ ධර්මයේ තියෙන කොච්චර ඉදිරිපත් කිරීමේදී සරල බසින් ඉදිරිපත් කරලා අපිව දැනුවත් කිරීමට මම හිතන්නේ බොහොම පහසුවෙන් කරගන්න උන්වහන්සේට පුළුවන් වුණා. අන්න එතන තමයි මම හිතන්නේ වැදගත්ම තැන. මොකද මේ අපි තාපසට හැරිලා බැලුවොත් එහෙම ගිය වතාවේදී අපි කතා කරේ කොහොමද මේ ශ්‍රද්ධාව කියන දේ උපදින්නේ කොහොමද කියන කෙනෙක් තුල <clears throat> ඒ එක්කම අපි බැලුවේ විරිය මේ පිළිබඳ ප්‍රඥාව සති සමාධි කොහොමද ඇතුළත් කරගත හැක්කේ කියන එකත් මේ ශ්‍රද්ධාව කියන එක පිළිබඳව ගත්තොත් එහෙම ශ්‍රද්ධාව පමණක් තිබ්බොත් අනිත් ඒවා නැතුව ප්‍රඥාව නැතුව එතකොට කුමක්ද වෙන්නේ කියන එකත් එතකොට මේ අන්ධ භක්ති කියන වෙනවාද කියන්න තමයි <coughs> ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ අපිට පහදා දුන්නේ නැහැ. ප්‍රඥාවත් එක්ක <coughs> මේ දිහා බැලිය යුතුයි. එතනින් උපදින ශ්‍රද්ධාව තමයි හරි ශ්‍රද්ධාව. එතකොට අපි එනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්නේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව ඇතුව. ඉන් එළියට යනකොටත් එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම වටහා ගන්න தത്വයට එනකොටත් ප්‍රඥාව නැවත වතාවක් ඇතුළත් කරගත යුතුයි කියලා. <coughs> මේ සතිය ශ්‍රද්ධාව මේ විරිය එතකොට සමාධිය ප්‍රඥාව කොහොමද මේ තුලට ඇතුළත් කරගෙන සම්බරතාවයකින් යුතුව මේ අපේ ඉදිරි ගමන සත්‍ය සොයාන ගමන කළ යුත්තේ කෙසේද යන්නයි. ඉතින් අපි දකිනවා මේ සතිය පිළිබඳව අදත් අපිට කතා කරන්න පුළුවන් නම් අපිට මං හිතන්නේ ගිය අවස්ථාවේදී කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද මේ සති කියන වචනේ හුඟක් තැන්වල අපි දකිනවා සත්පුජ්ජංගයන් වල අපි දකිනවා සතිස් පාක්ෂික බෝධි පාක්ෂික ධර්මයන් වල දකිනවා සති විරිය මේ වචන හුඟක් තැන් වල ගැබ් වෙලා තියෙනවා. ඉතින් මේ අදහස එකම අදහසද මේ කැට වෙලා තියෙන්නේ කියන එකත් අපි සමහර අයගෙන් වෙන ප්‍රශ්නයක් තමයි. ඉතින් අපි වැඩසටහනට පිවිසෙන ඉස්සෙල්ලා අපේ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක වැඩම කළා තියෙනවා අපේ ආරාධනාව පිළි අරගෙන උන්වහන්සේව පිළි අරගෙන ඉන්පසු අපේ වැඩසටහන පිවිසමු. නම බුද්ධ ස්වාමීන් වහන්සේ ඉතින් අපේ වැඩසටහන එකතු වෙනවා නම් ස්වාමීන් වහන්සේ දැන් ගියවතාවේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා කොහොමද මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මේ කැටි කරගෙන යන ගමන කියලා. ඉතින් මෙතනටම අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ අපි දැක්කා මේ සතිය කියන එක. දැන් සතිය, විරිය, සමාධිය මේ එකම ගත්තොත් මේ සති කියන එකට එනවා කායानुපස්සන, වේදානුපස්සන, චිත්තානුපස්සන සහ ධම්මානුපස්සන යන දිවශයෙන්. ඒතර මෙතන තමයි ඇත්තටම අර රූප වේදනා සංඥා සංකාර කියලා තිබ්බට මෙතනදී තමයි අපි ඇත්තටම බලන්නේ කොහොමද මේ අපිට මේක ඇතුළත් වෙන්නේ මේ මාර්ගයට ඇතුළත් විය හැකි කෙසේද කියන එකක්. එකම අපේ නීවරණ ධර්මයන් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ අපි දකින්නවා කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච විචිකිච්ඡා ඉතින් මෙවැනි දේවල් පිළිබඳව ඒ කියන්නේ තරහව, වෛරය, ක්‍රෝධය, පසුතැවිලි වීම නොදනුවත්කම මිත්‍යා දෘෂ්ටි භාවයට ලක් වෙන්නේ ඇයි කියන එකත් මේ නීවරණයන් කොහොමද මේ බලපාන්නේ කායानुපසනාව වේදනානුපස්චිත්තානුපසනාවේ නීවරණ නීවරණ ධර්මයන් අපි ওই මාර්ගයෙන් එළියට දාන්නේ කොහොමද කියන එකත් ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් පැහැදිලි කරලා කරලා දෙන්න පුළුවන් නම් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ නමෝ බුද්දාය අපි පින්වත් මහත්මයා අපි ගිය සුමානේ කතා කළා ශ්‍රද්ධාව ඒතකොට අපි සද්ධාව තීරුවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සද්ධා දෙකක් තියෙනවා. අමූලිකා සද්ධා, ආකාරවතී සද්ධා කියලා. අමූලිකා සද්ධා කියන එක අපි කිව්වා ඕන කෙනෙකුට හුදු විශ්වාසයකින් පටන් ගන්න පුළුවන් එකක්. ඕනම දෙයක් පෙරේ විශ්වාස කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ විශ්වාසයේ ඉදිරියේ එන කරුණ මත වෙනස් වෙලා යනවා. එතකොට ඒකේ දැන් ඒකේ පැහැදීම අස්තිර එකක්. සමහර විට ලාභ සත්කාර බලාපොරොත්තුෙන් පහදිනවා. ඒ ලාභ නැති වෙන එකට අපහදිනවා. එතකොට ඉබඳු සද්ධාාවක් ඇති වුණොත්, ඒ කියන්නේ මුලක් නැති සද්ධාාවක්, ඒක තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න ඒ සද්ධාවට බෑ. මේක වැඩන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා ආකාරවතී සද්ධා කියලා. ඒ කියන්නේ කරුණු සහිතව හේතු කාරණා හොඳට විග්‍රහ කරගෙන ඇති කරගන්න ප්‍රසාදේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධාහති තථාගතස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය අදා ගැනීම. ඒ කතාව අපි විස්තර කරගෙන යද්දි තමයි මේ සතිය කියන එක ගැනත් අපි කතා කළේ. එතකොට සතිය ගැන බොහොම ලස්සන විස්තර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන මේ සිහිය ගැන අපි හිතන ඒකට වඩා ගැඹුරු එකක් තමයි බුදුරජාන් වහන්සේ අදහස් කළේ. ඒක කොච්චරද ගැඹුරුයි කියලා මේ උපමා වලින් උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා. මේකේ නම සේදක සූත්‍රය. ඒකේ තියෙනවා උන්වහන්සේ සුම්භ කියන ගමේ වාසය කළා. ඒ සුම්භ කියන ජනපදයේ සේදක කියන නියම් ගමේ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා මහණෙනි මේ ෂැඩොල් ෂැඩොල් කුලී දෙන්නේ හිටියා. මේගොල්ලෝ සර්කස් කාර්යෝ. එතකොට ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ට තියෙන මේ මේ ෂැඩොල් කණුව කියලා ඒගොල්ලෝ කියන හුණ ගසක් හුණ ගසක් අරගෙන ඒක හිටවනවා මේ සැඩල් කුල්ලේ නිසා ඒකට සැඩල් කණුව කියලා නම දාලා කියන මේ ඒ දෙන්නා ඒ දෙන්නා එකතු වෙලා ඔන්න යාළුවාට කිව්වා එයාගේ නම මේදක තාලික. එයාට කිව්වා මෙහිමයි ඔයාද උණගසට ගිහිල්ලා කර්ණමන් ගහලා මගේ කර උඩ හිට ගන්න. එතකොට දැන් මෙයා තමයි ගුරුවරයා වගේ. ඉතින් එහෙමයි ආචාර්ය වෙන්නේ කියලා උණගසට නැගලා කර්ණම ගහලා මේ උරීස දෙපැත්ත හිට ගත්තා. දැන් මේ දක්ෂකම දැකලා මිනිස්සු පැහැදුනා. පැහැදිලා මේගොල්ලන්ට සල්ලි දුන්නා. ඊට පස්සේ දැන් මෙයා ආයෙත් ඊට පස්සේ ආයෙ උණ ගහට නැගලා ආයෙ බැස්සා. ඊට පස්සේ මේ ගුරුවරයා මේදක තාලෙකට කියනවා යහළුව දැන් බලන්න දැන් ඔබ මේ උණ ගහට නැගලා කරණම ගහලා මගේ කරට හිට ගත්තා. දැන් ආයෙ ඔබ කරණම ගහලා බැස්සා. දැන් අපි දෙන්න දෙන්නට දෙන්න උදව් කරගෙන මේක කරගෙන යන් කිව්වා. මේ රස්සාව අපි දෙන්නට දෙන්න උදව් කරගෙන කරගෙන යන් මං ඔබව රකින්නම් ඔබ මාව රැකපන් කිව්වා. එතකොට අර ගෝලයා කියනවා යහළුව එහෙම නෙමෙයි. මම මාව රැකගන්නම් ඔබ ඔබව රැකගන්න. මම මාව රැකගන්නම් ඔබ ඔබව රැකගන්න. එතකොට අපි දෙන්නම රැකිනවා කියනවා. අපි දෙන්නමත් රැකිනවා චණ්ඩාල වංශෙත් රැකිනවා අපි අපිට ලාභෙත් ලැබෙනවා කියනවා. කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි මෙන්න මේ වගේ එකක් කියන මේ ශාසනයේ තියෙන්නේ. අනුන්ව රකින්න හෝ අනුන්ව හැදින්න නෙමෙයි කියන මේකේ තියෙන්නේ. තමන්ව රකගෙන තමන්ව හදාගන්න කියනවා. ඒක සේදක කියන සූත්‍රයේ තියෙනවා. ඒක කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක සංයුතනිකායේ අයිති දේශනාව. ඒක කියනවා මේ මහණෙනි තමන්ව රකින්නේ කොහොමද? තමන්ව රකින්න එයා සිහිය පිටුවා ගන්න ඕනේ කියනවා. එතකොට සීහිය කියන එක තමයි උන්වහන්සේ කියන්නේ එතනදී සතිපට්ඨාන. තමන්ව රකින්නේ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණින් තමන්ව රකගන්න කෙනා අනුන්ව රකින්නවා කියනවා. ඊට පස්සේ කියනවා උන්වහන්සේ තමන්ව රකගනිමින් අනුන්ව රකින්නේ කෙසේද? ලස්සන කරුණු හතරක් උන්වහන්සේ විස්තර කරනවා ඒකේ. ඒ තමයි කාන්තිය ඉවසීම. ඉවසීම කාන්තිය. කාන්තිය ඉවසීම ඊළඟට උන්වහන්සේ විස්තර කරන මෙත්ත චිත්තාය මෛත්‍රී සිත අවිහිංසාය හිංසා නැති බව අනුද්දේත දයානුකම්පාව මෙන්න මේ කරුණු හතරෙන් කියනවා අනිත් එක්කෙනාව රකින්නේ Taman තුල ධර්මෙ පිහිටියට පස්සේ වලට කොච්චර ලස්සනද කියලා ඒකට උන්වහන්සේ ගත්ත උපමාව අර සඩල් ගුරුවරයා කිව්වා උඹ මට උදව් කරපන්. මම නුඹට උදව් කරන්නම්. අපි දෙන්නට දෙන්න උදව් කරගෙන අපි මේක යන් කිව්වා. අපිට තේරුණා පුහුදුන් ලෝකේ හැමතිස්සෙම කියන්නේ ඔය ඔවිලිගේ කතාවක් නේද? මං ඔයාට උදව් කරන්න ඔයා මට උදව් කරන්න කියලා. එතකොට බලාපොරොත්තු වෙන්නේත් ඒකමයි. උදව්වක් දීුණොත් උදව්ව බලාපොරොත්තු වෙනවා. එතකොට අර ගුරුවරයා කිව්වා මේ ගෝලයා කිව්වේ ඒකට මේ කියන්නේ මේදක තාලික කියන එක නා. එයා කිව්වේ එහෙම නෙමෙයි. එහෙම වැඩක් නෑ කිව්වා. මම මම තමාව රැක ගන්නම්. ඔබ තමාර එක ගන්න. එතකොට අපි දෙන්නමත් රැකිනවා අපිට ලාභෙත් ලැබෙනවා මේ වැඩි සිද්ධ වෙනවා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මෙන්න මේක ඒ වගේ එකක් කිව්වා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සෙක් අනුන්ට යහපත කරනවා නම් ඒ යහපතට අදාළ ගුණේ ඉස්සල තමන් තුළ පිළිටව ගන්න ඕනේ. මොකද යහපත කරන්නේ ගුණයකින් නම් ඒ ගුණේ තමන් තුළ නැතුව බාහිර බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒක තමයි ඒකේ අර්ථය. එතකොට දැන් සිහිය පිහිටවා ගන්නවා කියන එක තමන් හරියට කළොත් ඒකේ තියෙන හරිම ලස්සනයි උන්වහන්සේ දේශනා කරන විදිය. ඒක කියනවා කතංච භික්කවේ අත්තාන රක්කන්ත උපරං රක්කති. මහණෙනි කොහොමද තමන්ව රකින්න කෙනා අනුන්ව රකින්නේ? ඊට පස්සේ හරිම ලස්සනයි ඒක උන්වහන්සේ විස්තර කරනවා. කාන්තිය, අවිහිංසාය, මෙත්ත චිත්තාය, අනුද්යතාය. මං මේ pāli වචනම කියන්නේ උන්වහන්සේගේ වචන නිසා. එතකොට කාන්තිය. එතකොට අනුන් තමන්ම හරියට සතිපට්ඨානෙ පිළිහිටපු එක්කනේ අනුන් අනුන් වෙනුවෙන් එයා ඉවසනවා. ඉවසීම කියන එක එතකොට අනුන් රකින්න තියෙන ගුණයක්. ඊළඟට තියෙනවා අවිහිංසාව. හිංසාව නොකර ඉන්නවා එයා. ඒකත් අනුන්ව රකින්න තියෙන ගුණයක්. ඊළඟට මෙත්ත චිත්තය, මෛත්‍රී චිත්තය ඒකත් අනුන්ව රකින්න තියෙන ගුණයක් මේක තමන් තුළ තියෙන්නේ. ඊට පස්සේ තියෙන අනුද්දේත දයානුකම්පාව. ඒක තමන් තුළ තියෙන්නේ. එතකොට මේවෙන් තමයි ඒ දැතු. එතකොට අපිට පේන මේ සිහිය පිහිටුවා ගැනීම කියන එක මොකද්ද කියන අර්ථය යන්තම් අපිට ඉගෙන ගන්න මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආශ්‍රයෙන් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී අපිට පාරක් අමතක වීම එහෙම නැත්නම් ගත්තු බඩුව තවත් තැනක තියපු තැන අපිට අමතක වීම වේගෙන් යන්න ගිහිල්ලා දොරේ හැප්පීම කකුල පැටලිලා පැට වැටෙන්නේ යෑම ලෙස්සල යෑම අපි කෑ ගහනකෝ ඔයාගේ සිහිය ඔයාගේ සිහිය කියලා කියනෝනේ එතකොට අපිට අපිට තේරෙනවා සාමාන්‍ය මිනිසයා සිහිය කියලා ඒකට කියනවා ඒකේ තේරුම අපි සාමාන්‍යයෙන් ගත්තොත් අවධානයෙන් සිටින්න බැරි කම තමයි සිහිය නෑ කියන්නේ එතකොට යම් කිසි දෙයකදී යා වේගෙන් ගියත් වැටෙන්නේ නැතු යනවා. දැන් අවධානයෙන් යනවා. එතකොට මේ ලෙස්සන් නැතු යනවනම් ඒ අවධානයෙන් යනවා. එහෙනම් අපිට අපිට ඒක සිහිය තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය ජීවිතේ අපි ගත්තොත් ලෙස්සන තැනකින් යද්දී යා යම් කිසි අවධානයකින් යනවා. ඒක ඔව් ඒක අපිට සාමාන්‍යම තේරුම් ගන්න සතිය තේරුම් ගන්න උපකාර වෙන එකක්. නමුත් එපමණකින් බුදුරජාන් වහන්සේගේ සතිය අර්ථවත් වෙන්නේ උන්වහන්සේ සතිය කියලා කිව්වේ කොච්චර ගැඹුරු එකක්ද කියලා අපිට මෙන්න මේ උපමාවෙන් තේරුම් ගත හැකියි. කලින් අපි ඒක ඉගෙන ගත්තේ සේදක කියන සූත්‍රේ. මේ උපමාව තියෙන්නේ මක්කට කියන සූත්‍රේ. ඒකෙදි උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ හිමාල වනේ වඳුරන්ටත් යන්න බැරි මිනිසුන්ටත් යන්න බැරි තැන් තියෙනවා. තවත් තියෙනවා හිමාල වනේ මිනිස්සුන්ට යන්න බැරි වඳුරන්ට යන්න පුළුවන් තැන්. තවත් යන හිමාල වනේ මිනිස්සුන්ට යන්න පුළුවන් වඳුරන්ටත් යන්න පුළුවන් තැන්. කියන යම් තැනක මිනිසුන්ටත් යන්න පුළුවන්ද වඳුරන්ටත් යන්න පුළුවන්ද අන්න එතනදී මිනිස්සු වඳුරඟ මරනවා කියන. හරි ලස්සන තැනක් මේ කියන්නේ. තැනක් හිමාල වනේ තියෙනවා මිනිසුන්ටත් යන්න බෑ වඳුරන්ටත් යන්න බෑ. ඒකේ මුකුත් ගන්න දෙනුවක් නැහැ. තව තැනක් තියෙනවා මිනිසුන්ට යන්න බෑ වඳුරන්ට යන්න පුළුවන්. ඒකේ වඳුරන්ට හානියක් නැහැ. තව තැනක් තියෙනවා වඳුරන්ටත් යන්න පුළුවන් මිනිසුන්ටත් යන්න පුළුවන්. ආන්නේකේ ඉන්නවා කියනවා වැද්දෝ කියලා જાතියක් මිනිස්සු අතරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මක්කට සූත්‍රය. ඒ වැද්දෝ වඳුරන්ව දඩයන් කරන්න කොහොල්ලේ ගුලි ගස්වල ගිහිල්ලා අලවනවා කියනවා. අලවනකට මේ නුවණැති වඳුරෝ මේ කොහොල්ලේ ගුලිය දැකපු ගමන් අනතුරක් කියලා හිතලා ඒ ගහ අතාරිනවා කියලා. ඒ ගහට යන්නේ නැහැ කියනවා. මේ කොහොල්ලේ ගුලියේ මොන හරි අලෝලා තියෙන්නේ. එතකොට මේක දැක්කාම ඥානවන්ත වඳුරා ඒ ගහ අතාරිනවා. මොකද මේ මිනිස්සුන් මේ ගහ මේක අලුත් හානියක් විය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නමුත් මහණෙනි ඉන්නවා කියන මේ බාල වර්ගයේ ලෝල ජාතික වඳුරු. තෘෂ්ණාවේ සැනකින් හටගන්න ලොල් වෙච්ච මනසෙන් ඉතු වඳුරු. මේ වඳුරු යනවා කියන මෙතෙන්ට. ගිහිල්ලා ඉස්සල්ලාම අල්ලනවා කියනවා මේ කොහොල් ඇගුලිය. අල්ලපු ගමන් ඇලෙනවා කියනවා. ඊට පස්සේ අනිත් අතින් අල්ලනවා කියන එක ගලවන්න. එතකොට ඒ අත ඇලෙනවා කියනවා. ඊළඟට ඒ අත් දෙක ගලව ගන්න කකුල තියලා සද්ද කරනවා කියනවා. එතකොට ඒ කකුල ඇලෙනවා කියනවා. ඊට පස්සේ ඒ ඒ ඇලිච්ච තුන ගලව ගන්න ඊළඟ කකුල තියලා ඇලෙනවා. තල්ලු කරනවා. එතකොට ඒ කකුලත් ඇලෙනවා කියනවා. ඊට පස්සේ මේ හතර ගලවන්න ඔළුවෙන් තියලා සද්ද කරනවා කියනවා. එතකොට ඔළුවත් ඇලෙනවා කියන මහණෙනි පහසුවෙන්ම ඒ වැද්දා ඇවිල්ලා එතනම විඳ මරනවා කියනවා. ඊරවසේ කියන බුදුරජාණන් වහන්සේ මහණෙනි මේක උපමාවක්. ඒ බුදුරජාණන් වහන්සේගේ උපමා අපි ගත්තොත් එහෙම හරිම විස්මයජනකයි. මොකද ඒ උපමාවල තියෙන උන්වහන්සේගේ පණිවිඩය. ඉතින් උන්වහන්සේ දේශනා මහණෙනි මේක උපමාවක් කියනවා. මහණෙනි මිනිස්යාගේ සිතේ විකෙන මහණෙනි මේ ලෝක විශ්ය තුල මේ ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප ගඳ සුවඳ, රස, ස්පර්ශ මේ ඔක්කොම අයිති මාර විශේෂයට කියනවා. මාර විශේෂයට අයිති දේ මාර්යා විසින් සත්‍යාවේ විශේෂ තුල රඳවා ගොදුරු කර ගැනීම පිණිස හැමතැනම මේක අටවලා තියෙනවා කියනවා. ලෝල සිත් ඇති කෙනා සිහිය පිහිටවා ගන්න බැරුව මේකට අහු වෙනවා කියන අහුවෙච්ච ගම අහු වෙන නීවරණයකට කියනවා. අහු වෙනවා කියන මේ ඉන්ද්‍රිය පිනවන්න ගියාම එක්කෝ කාමච්ඡන්දයට වැටෙනවා කියනවා. එක්කෝ ද්වේෂයටපත් වෙනවා කියනවා. ඉන්ද්‍රියන් එක ගැටිලා. එක්කෝ ඒ තුල මේ කිඳා බහිනවා කියනවා තීන මිද්දේ කියලා. එක්කෝ සැකයටපත් වෙනවා කියනවා. මේ වගේ පංච නීවරයන්ට මෙයා අසු වෙලා බාල වර්ගයේ අර වඳුර වගේ කැමති දෙයක් මායයට කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා කියනවා. කියන මහණෙනි තව වඳුරු జాතියක් කියනවා කියනවා ඈතදීම දැකලා බැහැර වෙනවා. ආන්‍යා සිහිය දියුණු කරනවා කියලා. එතකොට ඒකෙන් අපිට සතිය කියන වචනේ තේරුම් ගන්න පුළුවන්. නීවරණ කියන එක තේරුම් ගන්න පුළුවන්. දෙකම තේරුම් ගන්න පුළුවන්. ඒක. එතකොට නීවරණ කියන එකෙන් උන්වහන්සේ අදහස් කළේ අපේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය හටගන්න විදිහට මේ අරමුණු හරහා මානසිකව ඇති වෙන අ르බුදේ. ඒකටම තමයි ස්වාමීන් වහන්සේ අනිත් පැත්තෙන් කිව්වේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව ඇති කරගන්න ඇති කරගන්න. එතකොට අරවා පැත්තකින් කියලා කියන්න පුළුවන්. දැන් එතකොට අපිට පේනවා සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ නම් දැන් සාමාන්‍යයෙන් වැටෙනවා වැටෙන්න එපා හොඳින් යන්න ලෙස ලෙසයි මේ වගේ එකක් නෙමෙයි කියලා. අපිට පේනවා එතකොට මේකට තව වචනයක් බුදුරජාණන් වහන්සේගේ තව දේශනාවක් මට මතක් වුණා. ඒකේ නම කුසල රාශි. කුසල රාශි. ඒක කියනවා මහණෙනි අකුසල රාශියක් තියෙනවා. ඒ අකුසල රාශිය තමයි පංච නිවරණ. කුසල රාශියක් තියෙනවා. ඒ කුසල රාශිය තමයි සතිපට්ඨාන හතර. එතකොට අපිට පේනවා එහෙමනම් මේ සිහිය කියලා කියන්නේ කුසල ධර්මයන් දියුණු කර ගැනීම පිණිස තමා තුළ පිහිටුව ගන්න අවධානය. එතකොට කුසල දහම් වැඩිවීමට තමා තුළ පිහිටුව ගන්න අවධානය නැත්තම් මේ සිහිය වචනයකින් විතරක් අපේ ඇඟේවත් නොවැදී ශබ්දය මේ වාතයට යනවා විතරයි. එතකොට කුසලයක් පිහිටවා ගන්න අවධානයක් තමා තුළ පිහිටව ගන්න නම් එයාට කුසල කුසල් පිළිබඳ යම් කිසි දෙයක් දැනගන්න ඕනේ. එහෙනම් එයාට සම්මාදිට්ඨිය ඕනේ. එතකොට සම්මා සතියට යන්න නම් සම්මාදිට්ඨිය ඕනේ. එතකොට සම්මාදිට්ඨියෙන් තොරව සතිපට්ඨාන පිහිටවන්න බෑ. ඒක හොඳටම පැහැදිලියි. එතකොට සම්මා දිට්ඨියට යන්න බෑ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අධ්‍යයනය කරන්නේ නැතුව. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනවින් ශ්‍රවණය කරන්නේ නැතුව සමාධිට්ඨියට යන්නේ නැහැ. ශ්‍රවණය කළත් යෝනිසෝ මනසිකාරය නැතුව වැටෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් නැයි ශ්‍රවණය කරන්නේ කල්යන මිත්‍රය ඕනේ තෝරලා දෙන්න. කල්යන මිත්‍රය නැත්තම් ඒකත් නැහැ. එනිසා මේක හැමතිස්සෙම එකකට එක සම්බන්ධයි. එතකොට අපි ගත්තොත් මේ සතිය කියන දේ මේ විදිහට අපි තේරුම් ගත්තාම මේ හරීම ඒ කියන්නේ අපිට හරි ප්‍රයෝජනයි බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් දේශනා කළා. මේ දැන් මම උපමා දෙකක් කිව්වා. එකක් අර සේදක සූත්‍රය අනෙත් එක මක්කට සූත්‍රය. දැන් සේදක සූත්‍රය ටික ටිකක් සරලයි. මක්කට සූත්‍රය ටිකක් ගැඹුරුයි. ඒ වගේම ටිකක් ගැඹුරු එකක් උන්වහන්සේ උපමාවක් දේශනා කළා. සකුණග්ගී කියලා සූත්‍රයක්. ඒ සකුණග්ගී කියන සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි අහසේ පියාසල කරමින් හිටියා පියාසල කරමින් කැට කුරුල්ලෙක් චූටි කුරුල්ලෙක් විදුලිහිණියක් කැවිදින් මේ කුරුල්ලව දැහැගත්තා. දැහැගත්ත ගමන් කුරුල්ල කෑ ගහන්න ගත්තා. අයියෝ මම මේ වැරදි තැනක හිටපු නිසා උඹට මාව මේ මාල්ල ගන්න පුළුවන් උනේ මගේ පියා සතු තැන මං හිටියානම් මට පියවුරුෙන් ලැබිච්ච තැන හිටියානම් නුඹට මාව ඩැහැ ගන්න බෑනේ කියලා මේ කුරුල්ල කෑ ගහලා කිව්වා. එතකොට කැට මේ එතකොට ගිජුලිහිණිය ඇහුවා මේ කැට කුරුල්ලගෙන් එම්බා කුරුල්ල නුඹ පියා සතු තැනක් නුඹටත් තියෙනවද කියලා ඇහුවා. පියා සතු දෙයක්. මටත් පියා සතු දෙයක් තියෙනවා කිව්වා. මොකද්ද කියලා ඇහුවා. කුඹුරේ උදැල්ලෙන් පස් පෙඩල්ල පෙල්ලුවට පස්සේ ඒ පස් පෙඩල්ල යට කෑල්ල හම්බුනේ මට පිය පරම්පරාව කිව්වා. පිය පරම්පරාවෙන් හම්බුච්ච තමයි පස් පෙඩල්ල යට අර හොඩියට මේ ගුහා වගේ කෑල්ල. එතකොට උකුස්සා මේ ගිජුලිහිනියා කල්පනා කළා හරි. නුඹ එහෙම කියනවනම් මම දැන් නුඹ අතාරිනවා. නුඹ පුළුවන් නම් බේරියන් කිව්වා. කියලා ඊට පස්සේ දැන් කැටකුරුල්ල අතෑරිය. කැටකුරුල්ල ගිහිල්ලා කෙලිම පියාඹගෙන ගිහිල්ලා අර පස්පිඩෙල් අස්සට රිංගුවා. පස්පිඩෙල් උඩ හිටියා. උනේ ඉඳලා කැටකුරුල්ල මේ ගිජුලින ටික හා ගිජුලින පුළන දැන් වරින් කිව්වා. දැන් අහසේ පියාසලමෙන් ඉන්න ගිජුලිනියා තමන්ගේ තියුණු දැනත යොමු කරගෙන තමන්ගේ පියාපත් සමබර කරගෙන ඊතලයක් ලෙස වේගෙන් අර පස්පිඩෙල් දෙසට පියාඹගෙන ආවා. එනකොටම එක සැනින් අර කැටකුරුල්ලා හරි වේගෙන් සැනකින් පස්පිරල් යටට රිංගුවා. රිංගපු ගමන් අර විජුලීනියගේ පපුව වැදිලා තනේ විපතටපත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන මහණෙනි ගෞතම සාසනේ පිළිසරණ ලබන්නේ පැවිදි ඔබේ පිය උරුමින් ලැබිච්ච දේ කියනවා සතර සතිපට්ඨාන. ඒ පිය උරුමින් ලැබිච්ච තැන කියන ගෝචර විෂය. Tamanට ගැළපෙන තැන. ඒ ගැළපෙන තැනින් බැහැර වෙච්ච ගමන් එයා යන්නේ පංච නීවරණ වලට කියනවා. ඊට පස්සේ එයා යන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හොයාගෙන කියනවා. ඒ යන යන යනකොට එයා යන්නේ නොගැලපෙන දේ හොයාගෙන කියනවා. Tamanට ගැලපෙන දේ සතර සතිපට්ඨාන කියනවා. ගැලපෙන දේ තුල හිටියනම් ආරක්ෂාව තියෙනවා කියනවා. ඉතින් මේ වගේ ලස්සන දේශනා බුදුරජාණන් වහන්සේ අපි කෙරේ මහත් අනුකම්පාවෙන් අපට දේශනා කළා තියෙනවා. එතකොට අපි මේවා තේරුම් ගත්තොත් ඒ තේරුම් අරගෙන ඒක හරියට වටහා ගත්තොත් මම හිතනවා අර මේකේ අපිට වැදගත්ම කාරණේ තමයි මේ උන්වහන්සේගේ උපමා ආශ්‍රයෙන් අපි ඉගෙන ගන්නකොට මම කිව්වේ අර කුසල් දහම් දියුණු කර ගැනීම පිණිස තමන් තුළ ඇති කරගන්න අවධානය. ඒ අවධානය නැත්තම් තමන් ඒක කියා කරන්නේ නැහැ. සලකන්නේ නැහැ. ඒ කියන්නේ සෝනස් අර කුසල් විපාක චිත්ත අකුසල් ඒක තමයි දැන් ඇත්ත වශයෙන්ම නෑ නෑ දැන් ඇත්ත වශයෙන්ම ගත්තොත් දැන් එයාට තේරෙන්න ඕනේ තමන් තුළ හට ගන්නවා නම් අකුසලයක්. අපි කියමු රාගය හෝ ද්වේෂය හෝ කුමක් හෝ එතකොට ඒක ඒ ද්වේෂය හටගන්න හේතු සහිතව බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන ද්වේෂය හටගන්න හේතු වෙන කරුණු එකක් තමයි ද්වේෂයට හේතු වෙන්නේ ද්වේෂ සාගත අරමුණක් තිබීමෙන් යම් කිසි දෙයකට ගැටීම එතකොට ඒ ගැටිච්ච අරමුණ තමන්ගේ සමෝට ආවොත් එයාට ද්වේෂය එතකොට ඒ තමන් තුළ ද්වේෂය තියෙනවා නම් ඒ ද්වේෂයේ මතුවෙන ආකාරයට තමයි මෙනෙහි කරනවා නම් ද්වේෂය හට ගන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ සතරාතිපට්ඨාණයෙන් පෙන්වා දෙනවා දේශය හට නොගන්න ආකාරයට එයා අද්වේෂය. දේශයක් හට නොගන්න යම් ආකාරයකටද ඒ ආකාරයට කය ගැන හිතනවනම්. එතකොට කයක් මුල් කරගෙන දේශයක් හටගන්නේ. රාගයක් හටගන්නේ නැහැ. දැන් අපි කායනුපස්සනාව ගත්තොත් කායනුපස්සනාවේ තියෙනවා කොටස් වශයෙන් බෙදලා බලන්න ක්‍රමයක්. ඒකට කියනවා අසුබ කියලා. ධාතු වශයෙන් බෙදලා බලන්න ක්‍රමයක්. ඒකට කියනවා ධාතු මනසිකාර කියලා. ඉරියව් වශයෙන් විග්‍රහ කරලා බලන්න ක්‍රමයක්. ඒක කියනවා ඉරියාපත කියලා. ඉරියාපත. එතකොට ඒ කෙරෙහි ඒ සතිපට්ඨාන අවධානයෙන් හිටියනම් තමන් ඒ ඒ කියපු සලකුණු කෙරෙහි එතකොට දේශසහගත අරමුණක් කාපු ගමන් එයා අරමුණ හැටි ගන්න නැතුව ඒක අසුබ වශයෙන් නම් බලන්නේ. ඒක ධාතු වශයෙන් නම් බලන්නේ. ඒක ඒක ඒක මේ හේතුඵල ධහමට අනුව ක්‍රියා කරන ඉරියව් පද්ධතිය හැටින් බලන්නේ. එයා තුළ ද්වේෂය හට ගන්න කාරණයක් හැත පිටින්නේ. ආන එතකොට එයා තුළ කුසලයේ වෙන්න ඕන විදියට අවධානය පිහිටනවා. නේසන. එතකොට අසුම භාවනාව වේදනාව කියන එකත් ඒ වගේ ඒක ඒ හැම එකක් එතකොට. එතකොට අපි කියමු දැන් කාය වේදනා චිත්ත ධම්ම සතිපට්ඨාන හතර හතර. ඒතර සමහර කෙනෙකුට අකුසල හටගන්නේ විනීම නිසා. එතකොට විඳීම නිසා අකුසල් හටගන්න කෙනෙකුට මේ විඳීම නෝනින් මෙනෙහි කරලා මේක මේ මේ මේ වේදනාව සැප විඳීමක් මේක දුක් විඳීමක් කියලා විග්‍රහ කරගෙන බලන්න පුළුවන් නම් ඒ විග්‍රහ කරගෙන බලන්න පුළුවන් කම තමයි එතන තියෙන සිහිය. ඒ සිහිය නැත්තම් එන්නේ මොකද අපි කියමු තව කෙනෙක් දිහා බලද්දී Tamanට ද්වේෂයක් ආවා. එක්ක රාගයක් ආවා. එක්ක ඊර්ෂ්‍යාවක් ආවා. එතකොට වේදනානුපස්සනාව දන්නේ නැති එක්කන අරක පස්ස යනවා. එතකොට ඒක පස්සේ යන්නේ මොකද සතිපට්ඨානෙ නැති නිසා. එතන සැකයක් කියන එකත් වෙන විචිකිච්ඡාව. විචිකිච්ඡාවක් වෙනවා. එතකොට නීවරණම හටගන්නවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ සොයාගෙන ඉල්ලී තියෙන බලම දේ තමයි බලවත්ම දේ තමයි සතිපට්ඨානය. මොකද උන්වහන්සේ එක තැනක දේශනා කරනවා මේ සතිපට්ඨාන සංයුත්තේ මහණෙනි මට මේ කායානුපස්සනාව පෙර නොඇසු විරුද්ධයක් මේ අවබෝධ වුණේ කියලා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේක මේ පුබ්බේ අනනසුතේසු ධම්මේසු කියන පෙර නොඇසු විරු ධර්මයන් කෙරෙහිගෙන මට මේ ඇස්ස පහළ වුණේ, ඥානෙ පහළ වුණේ, විද්‍යාව පහළ වුණේ, ආලෝකය පහළ වුණේ. මොකද හේතුව මේ සතිපට්ඨානේ එක තැනක උන්වහන්සේ ඒක දේශනා කරනවා මේ සතිපට්ඨානේ මනාවකට පිළිහිටීමෙන් තමයි ඒ කෙනා ජීවිතේ අවබෝධ කරගන්න එක හරි. ඇයි කුසල පක්ෂයේ කරේ අවධානය යොමු කරන එක කෙනා තමයි කුසලයේ දියුණු කරන්නේ. අකුසලේ ප්‍රහාණය කරන්නේ. එතකොට මේ අවධානය දන්නේ නැති කෙනා අකුසලයේ බැසගත්තාම ඉතින් ඒක මෙයා දුක් විඳින්න තියෙනවා. එහෙමයි ඒක යන්නේ. ඒ නිසා අර සිහිය පිහිටුවා පිහිටුවා ගන්න නම් සිහිය මොකද්ද කියලා හරියට අපි දැනගන්න ඕනේ. දැන් සමහර අවස්ථා තියෙනවා මේ සමහර කෙනෙක් ධර්මය අහලා ඒ ධර්මය ඇසීමෙන් තොර සිහිත පිටව ගන්න බෑ. ධර්මය අහලා ධර්මය මෙනෙහි කරනවා. මේ ප්‍රශ්නය මොනවාරි තියෙනවා ඊට පස්සේ හිතන මම මේක අල්ලගෙන ඉන්න ඕනේ නෑ මේ අනිත් දේවල් මොකටද කියලා ධර්ම මානසිකාරය කළා එයා අධර්මය අතාරිනවා. ඒ ධර්ම මානසිකාරය කරන්න බැරි නම් එයා අර අධර්මයේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. එයා සමහර දවසට අක්කුච්චි මං අවදි මං අජිනි මං අහාසිමි මට අපහාස කළේ මට බැන්නේ මගේ දේ පැහැරගත්තේ මාසතු දේ පැහැරගත්තේ තේසං උපනයන්ති. එහෙම හිත හිත ඉන්නවද? වේරන් තේසං නසම්මති. ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ. ඒතර අපිට පේනවා මේ අපි හිතන ක්‍රමයෙන් තමයි පැටලි පැටලි යන්නේ. ඒ ඒ පැටලෙන රටාවෙන් අපිව निराවුල් කරලා ගන්න පුළුවන් කුසලයේ වඩාන්න, කුසල් හඳුනාගෙන කුසල් වැඩිම පිළිබඳ අවධානය දියුණු කිරීම. මේ අවධානය දියුණු කිරීම උච්ච මට්ටමට එනකොට සමාධිය වඩපත් වෙනවා. දැන් අපි ගත්තොත් කෙනෙක් ආනාපාන සතිය කරනවා කියලා ආසාස් ප්‍රස්වාස ගැන අවධානයෙන් ඉන්නකොට ඒ අවධානයේ දියුණු වුණොත් බාහිරට යන එක අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කියලා සිත සමාධිය වෙනවා. ඒතර සතිය තමයි සමාධිය එන්නේ. සතිය සමාධිය එන්න නම් අර වායාමයෙන් තමයි ඒක පවත්වන්න ඕනේ. දිගටම ඒකට කරගෙන යන්න ඕනේ වීර්යය. වීර්යයෙන් පවත්වන්න ඕනේ. වීර්යයෙන් පවත්වන්න ඕනේ. එතකොට වීර්යයෙන් පවත්වන්න නම් මේ මේක කරේ කියන දැනුම හොදට තියෙන්න ඕනේ. දැනුම නැත්තම් සුළු කලකදී ආ වීර්යය අතාරිනවා. සමහරට යාට වීරිය තියෙන්නේ බොහොම පොන්චි අවස්ථාවකට. දැන් හිතේ ප්‍රශ්න තියෙද්දි ඔන්න මහන්සි ගන්න. ප්‍රශ්න ටික සංසිඳිච්ච එක මම අතාරින. මොකද ඒ අවධානයේ එයාගේ දැනුම තියෙන්නේ බොහොම පුංචි පුංචි කරුණු වලටනේ. සම්මා දිට්ඨියවත් එහෙම නෙමෙයි. ඒ සම්මා දිට්ඨියවත් යාට හැමතිස්සෙම ඉස්මතු කරලා ගන්න පුළුවන් දැනුමක්, අවබෝධයක් Taman තුළ ඇති ඒ අවබෝධය තුළ තමයි යා ඊට පස්සේ සිහිය පිහිටවන්න මහන්සි ගන්න. අවබෝධයත් එක්කයි. එතකොට මුලා වෙන්න තැනක් අපි මේ දැන් කතා කරමු මාතෘකා බැලුවොත් කෙනෙකුට මුලා වෙන්න තැනක් නැහැ නේ. හොඳට සිහිනුවණින් යාට දිනු කරගන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට තමයි අපි මොකද ස්වාමීන් වහන්සේ ඒකේ පේනවා අර චිත්ත චෛතසික කියන එකත් උතනට ඇතුළත් වෙනවා නේ ස්වාමීන් වහන්සේ මොකද ස්වාමීන් වහන්සේ තියෙනවා හේතුක චිත්ත සෝබන චිත්ත යනදි වශයෙන් තියෙනවනේ චිත්ත වර්ගීකරණයක් කළාද දැන් අපි ගත්ත චිත්තානුපස්සන දැන් බුදුරජාන් වහන්සේ දැන් චිත්තානුපස්සනාව විස්තර කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. දැන් අපිට හොඳට පේනවා මේ අපේ සිතේ ස්වභාවය දකින්න තියෙන ඒ විදිහට විතරයි. දැන් අපි ගත්තොත් අහේසුක සිත නැත්තම් සෝබන සිත කියලා අපිට ඒක හොයාගන්න බෑනේ අමාරුනේ. ඒකට අපි වෙනම විග්‍රහයක් දෙන්න ඉතින් හොයාගන්න. නමුත් සරාගං වා චිත්තං සරාගං තමයි පොඩ්ඩක් අපහසු අවබෝධ කරගන්න. ඒක තමයි. දැන් අපි දැකලා තියෙන පොත් පොත්වල තියෙනවා. මේක මොකක්ද කියලා. සතිපට්ඨානේ හරි ලේසි. සතිපට්ඨානේ තියෙන විදිය අපේ ජීවිතේ සිද්ධ වෙන විදිය. සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. රාග සහිත සිතක් හටගත්තොත් අවධානයෙන් යොමු සිත ගැන අවධානයෙන් ඉන්න එක්කන අඳුන ගන්නවා මේ රාග සිත හටගත්තා කියලා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තංති පජානාති. තරහ හටගත්තනම් තරහ සිතක් හිත ගැන අවධානයෙන් හිටපු එක්කන මේ දැන් මට තරහ සිතක් හටගත්තා කියලා දැනගන්නවා. එතකොට ඒක දැනගත්තාම ඒක කුසල්ද අකුසල්ද කියලා විග්‍රහ කරගත්තු එක්කන ඒක ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. එතකොට ඒක කුසල අකුසල විග්‍රහ කරගන්න දන්නේ තියෙක නම් මොකද කරන්නේ? ඒක පස්සේ යනවා. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම දේශනා කරන්නේ මහණි මම දන්න කෙනාට දකින කෙනාට මේක කියන්නේ නොදන්න නොදකිනා කෙනාට නෙමෙයි කියනවා. ඒකෝර අපිට හරි පැහැදිලි මේ ඒ විග්‍රහය දිහා බැලුවාම ඒ දන්න දකින කෙනෙක් වුණොත් එයා අර ඡේදක සූත්‍රය දේශනා කළා තමා තමයි ඉස්සල්ලා පිරිසරණ කරගන්නේ. දැන් බුදුරජාන් වහන්සේ තමාව පිළිසරණ කරගන්න පිළිසරණ කරගන්න කියලා කියන එකේ තේරුම දැනගන්නේ ඔන්න ඔය වගේ දේශනා අපි අසුරු කළොත් තමයි. නැත්තම් අපිට මේ දැනගන්න ක්‍රමයක් නැහැ. නැත්තම් අපි හිතන්නේ මේ තව මේ මේ බාහිර දෙයක් හැටියටම අපිට මේ හිතන්නේ නැත්තම්. ඔව් එහේ ස්වාමීන් වහන්සේ අවසර ස්වාමීන් වහන්සේ දුරකථන ඇමතුමක් තියනවලු පොළොන්නරුවෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් නැඳ ඉන්නවලු අපි මේ ප්‍රශ්නය අරගමු ස්වාමීන් වහන්සේ එහෙනම් ඔව් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් පොළොන්නරුවෙන් ඉදිරිපත් කරන් තියෙනවා කියලා මම දැනුවත් කරා. තෙරුවන් සරණයි ගෞරවනීය අපේ නායක මහේසානන් වහන්සේට මට යෝජනාව වගේම අපේ නායක හඳුරන්නේ මේ පුංචි ප්‍රශ්නයක් තියෙන ඉදිරිපත් කරන්න මුලින්ම යෝජනාව ඉදිරිපත් කරන්න අවසර ගෞරවනීය නායක හඳුරන්නේ වැඩසටහන තුළ ගැඹුරු ධර්මී සාකච්ඡා වෙන විශේෂයෙන් බුද්ධ දේශනාවේ හරි බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල හරි දේශනා වෙනවා ඒ වුණත් ගරු කටයුතු නායකහඳුනේ අපේ සමස්ත අපේ ලංකාවේ බෞද්ධ ජනයා ගත්තාම බොහෝ දුරටම ධර්ම අවබෝධය අඩුයි මම මේ යෝජනා කරන්න හදන්නේ අපේ නායකහඳුනේ මේ දෙවි ගල්කටා නිසා නමෝ බුද්ධාය මේ මුල ඉඳලා ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ ගැන කොහොමද ධර්මයේ දේශනා කරලා තිබෙන්නේ ධර්ම රත්නිය ගැන සංඝ රත්නිය ගැන උපාසකෙක් වෙන්නේ කොහොමද? උපාසක ඡන්දාවෙක් වෙන්නේ කොහොමද? දැන් මෙහෙම ගත්තොත් අපේ නායක හඳුනේ බුදුරජාණන් වහන්සේ ගැන සමහර විවිධ මත ප්‍රකාශ අපේ බෞද්ධ හරියට හඳුනගෙන නැහැ. ධර්ම රත්නය ගැන අපේ ධර්ම රත්නය සම්දිත්තිකයි අකාලිකයි ඒ පස්සේ කියලා දන්නේ නැහැ. ඒකනේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න කට්ටිය සූදානම් වෙලා ඉන්නේ කියන්නේ ධර්ම අවබෝධය ඇත්තටම නැති නිසා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය ප්‍රතිඵල ගන්න පුළුවන් කියන විශ්වාසය නැහැ. හරියට වැඩගත් කෙනෙක් හම් වෙලා දෙපොල්මන්ටයක් දානවා. ඒ වගේ මේ වර්තමානයේ පැවිදි පිරිසයි බෞද්ධය, නිදි පිරිසයි ඒ කාරණේ තමයි අපිට දකින්න ලැබෙන්නේ කියනවා. ඉතින් මේ ධර්මයේ ඒක මුලින් ඉඳලා පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ වගේම සංගරත්න. සංගරත්න පිළිබඳව ධර්මයේ තුල සඳහන් වෙන ඒ විදිහට මුලින් ඉඳලා පහදලා දුන්නම යෝජනාවක් කරන්න ආයකම්. ඒ වගේම තමයි උපාසක. දැන් උපාසක ධර්මයේ සඳහන් වෙන උපාසකී කියන්නේ කවුද? ඡන්දාලය කියන්නේ කොහොමද? එහෙම අවබෝධයක් නැති නිසා නොයෙකුත් ශාස්ත්‍ර විද්‍යාවන් පස්සේ ඒ වගේම කේන්දර ඔළුවේ තියාගෙන තරණ කරන දේවාලය කියලා හිතන යක්ෂයන් අදහනවා. දෙවියෝ දන්නේ නැහැ අදහන්න අපේ අය ධර්මානුකූලව ඒ විදිහට අර ගැඹුරුම ධර්මයේ එකපාරම සාකච්ඡා කරන්න ගත්තොත් අර අපි කියන්නේ කලබල අතාරිනවා කියන ඒ වගේ මොකද බෞද්ධ දර්ශනයේ අනුභෝධය ධර්මය අවබෝධය නිසා මුල ඉඳලම පහදා දුන්නොත් හොඳයි කියන කාරණේ. ඒක තමයි මතක් කරන්න දෙන්නේ නායකහඳුනි ප්‍රශ්නේ මේකයි. දැන් මේ මාංශ භක්තිය අද ලොකුවට කතා කරන මාතෘකාව. ඒ කියන්නේ මේ වික්ෂුන් වහන්සේලා මාන්තන් බහල කරන වික්ෂුන් වහන්සේලා ඉන්නවට විදි පිරිසක් ඉන්න. ඉතින් දැන් ලොකුවට කතා කරන මාංශ භක්තිය කරන්නේ කියන්නේ මරලා අනේක නෙමෙයි. පිළිගැන්වීමකින් වන්දන එකක් තිබෙනවා. එහෙම අය මේ බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයි කියලා මේ අපි සමහර කටෙත් එක වාද කරන නැත්නම් අය ධර්මයේ තියෙන වාදේ කරන නෙවෙයි. අම මට නම් මේක මේ ලොකු කාරණයක් ඇටිද ගන්න බෑ නම් අර බොහෝ දෙනෙක් මේ සිල්වත් විසුණු මහන්සයට මස් වන්නා දැක්වා චෝදනා කරන දුන් සීලයි කියලා පව් ප්‍රෝග්‍රෑම්. අන්න ඒ නිසා අපේ නායක අඳුර මේක ධර්මානුකූලව පහදලා දෙන්න සියලු දෙනාටම ඔබ වහන්සේ ධර්ම ඥානයෙන් යුක්ත නිසා සමස්ත බෞද්ධයන්ම පහදලා දෙන්න ධර්මානුකූලව මේ මත්කෑම සුදුසුද නුසුදුසුද බුදුරජාණන් වහන්සේ ධර්ම තුලින් පෙන්වලා දෙන්නේ ගැන කොහොමද පෙන්වලා දීලා තියෙන්නේ කියන කාරණේ ගෞරවයෙන් යුක්තව පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා තිබ්බා පෙරවන් සරණයි. අපේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ කතා කරපු මාතෘකා දෙකෙන් ඒ පළවෙනි මාතෘකාව බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ගැන මම හිතන්නේ අපි මේ වැඩසටහන දිගින් දිගටම කරගෙන යද්දී අප වැඩසටහන ප්‍රවේශ වුණිත් අමූලිකා සද්දා මේ ආකාරවතී සද්දා ගැන කතා කළා මම හිතනවා මේ ඒ ස්වාමීන් වහන්සේ කියපු කාරණා කාලින වශයෙන් අපිට හරි උපකාරී වෙනවා ඒ වගේම අපේ ජීවිත පුරාටත් උපකාරී වෙනවා ඊළඟට සංදිෂ්ඨික ආකාරයක ආදී ගුණ ගැන සීකිරීම ගැන ඊළඟ එක තමයි අර අර භික්ෂුන් වහන්සේලා මේ මස්මාළු වෙළඳීම ගැන තියෙන ප්‍රශ්නේ ඒක ගැන මම අපි අපි පස්සේක දවසක අපි ඒව හිමින් හිමින් කතා කරන්න උදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ හෝ ගිහි පැවිදි කවුරුත් අපි ගත්තොත් හරිය ලේසි මාතෘකා හැටියට දැන් හොතෝරගෙන තියෙන්නේ අපහාස කිරීමයි. ඒ කියන්නේ තමන්ගේ මතයට නැත්නම් තමන්ගේ අදහසට විරුද්ධ යම්කිසි අදහසක් එක්ක දෙයක් වුණොත් ඒක හරිද වැරදිද කියලා හොයන්නේ නැතුව අපහාස කරනවා. මේකට හේතුවක් දහම් දන්නම නැතිකම. ඒ හැමෝටම උපකාරී වෙන්නේ මං හිතන්නේ සිහියම. කියන්නේ දැන් අපි ගත්තොත් තව කෙනෙක් එළෝලිපති අනුභව කරනවා කියමු. එළෝලිපති අනුගමනය කළත් එයා එළවලු මාංශය භක්ෂණය කරන කෙනෙක් දිහා බලලා දේශය හට කර හටගත්තොත් යා තමාව පිළිසරණ කරගෙන නැහැ. Tamanට හානි කරගෙන යා ඉන්නේ. ක්‍රිස්තාව කෙනෙකුට බයින්න. අනික සසර ගැන අවබෝධයක් නැහැ. සසර ගැන මේ බුද්ධ දේශනා ඇසුරින්මයි මේ සංසාර ගැන අවබෝධයක් අපි ඇති කරගන්න ඕනේ. සංසාර දිහා බැලුවාම විශේෂයෙන් ඔය බුද්ධ දේශනා ඊළඟට තේර තේරි ගාථා මේවයි තියෙනවා අපි එක එක ආත්මවල සත්තු වෙලා මස්ම කකා ඉඳලා තියෙනවා. සත්තු වෙලා තනකොළම කකා ඉඳලා තියෙනවා. බුදුරජාන් වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි කල්පයක් ගෙවෙන කාලයේදී තනි මිනිස්සෙක් ඉපදෙන මැරෙන වාර ගණනේදී ඒ ඔහුගේ ඇටසැකිල්ල පොළොවට පස් වෙන්නේ නැත්නම් වේපුල්ල පරතේ වගේ උස් කරන්න උසට ගොඩ නගන්න පුළුවන් කියනවා. බුද්ධ ධර්මයේ හරය තේරුම් ගත්තට පස්සේ එයා කන දෙ නෙමෙයි හොයන්නේ. එයා හොයන්නේ අවබෝධ කරන්න උවමනා විදිහට තමන්ගේ ජීවිතය සකස් කරගෙන තමන් හැමතිස්සෙම හිතෙන් අහිංසක වෙලා ජීවත් වීමයි. මොකද කවදාවත් අපිට ලෝකේ කලබුණ දේවල් විග්‍රහ කරලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ ස්වාමිනාංශය කොට ඇතුළත් වෙනවනේ ස්වාමිනාංශය කන බොන දේවල් එක්කමත් මනෝසෙන්චන ආහාර ඒක තමයි තියෙනවනේ දැන් අපි තියෙන ආහාර වර්ග හතර අපි ඒවා පස්සේ ඉස්සරහට ඒව ඔක්කොම ගැඹුරු මාතෘකා අපි ඒව ඔක්කොම ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද අපිට පේනවා මේ චූටි දේවල් මුල් කරගෙන වාද විවාද නැත්තම් අරුබුද හදන්න ගිහිල්ලා තමන් තුළ බොහෝ අකුසල් රැස් කරගන්නවා. දැන් උදාහරණයක් මම කියන බුද්ධ කාලෙ වෙච්ච එකක්. කොසඹෑනුවර ගෝසිතාරාමේ එක ස්වාමීන් වහන්සේ නමක් වැසිකිළියට වැඩම කළා. ඒ වතුර පාවිච්චියේදී පොඩ්ඩක් වතුර ඉතුරු වෙලා. ඉතින් විද්‍යානුකූලව ඒක නසුදුසු එකක් කියලා තව ස්වාමීන් වහන්සේ නමක් වැසිකිළියට ගිහිල්ලා කිව්වා. ඊටට කොච්චර ලේසියෙන් තිබ්බද උන්වහන්සේ ඒක විසිකලා නම්. වතුර ටිකක් බැරි වෙලා තිබිච්ච එක ඒක ඒක අයින් කරා නම් ඉවරනේ නේ. ඒක අයින් කරන්නේ නැතුව ඒක අරගෙන කවුද මේක කළේ ආවහසික ගුරුවරයාද කළේ මේක විනයට නම් වැරදි නේද කෝ කරුණාමෛත්‍රිය ඊට පස්සේ මොකද හැබැයි සීලාදී ශික්ෂාපද රැකගෙන ඉන්නවා නමුත් හිටියට සතිපට්ඨානෙන් තොරව හිටපු කෙනෙක් ඇති කරපු ප්‍රශ්නේ ඊට පස්සේ මොකද වුනේ ඒ ප්‍රශ්නේ මුල් කරගෙන ඔන්න බෙදුණා වාද විවාද කරන්න ගත්ත අන්තිමට සංඝ බේදේ කරාම ගියා සංඝයා බිඳුනා කියලා මේ මේ මේ දෙවියන් සහිත ලෝකයා තුළ විශාල කම්පනයක් හටගත්තා. මොකද්ද මේ වැසිකිලි භාජනයක වතුර දුඩක් තිබීමත් විමුක්තියක් හොයාගෙන ආපු අයට ප්‍රශ්නයක් වුණා නම්. එතකොට අපිට හේරුම් ගත හැකි මේ සාමාන්‍ය ධර්මයේ කරා නොයන මනස අර්බුදයක් හදන්න විශාල දෙයක් ඕනේ. මේ පුංචි දෙයක් අර්බුදයක් කරගෙන ඒකෙන් ප්‍රසිද්ධියක් වෙනවා. එතකොට ඒ ප්‍රසිද්ධියෙන් තමයි සතුටු වෙන්නේ. ඉතින් එහෙම ලෝකෙක මම කියන්නේ දැන් අපි ඒ ස්වාමීන් වහන්සේ කියපු කාරණේ හරි නමුත් අපිට තේරෙන හැටියට සියලු දෙනාවම නිරවුල් කරන්න බෑ අපිට. හැබැයි නිරව නිරව කරන්න පුළුවන් අය ඉන්නවා. ඒගොල්ලෝ නිරවුල් වෙනවා. අපි කතාවකට කියනවානේ වහිනකට සීලු දෙනාටම ඉහළෙන්න කොඩයක් අල්ලන්න බෑ. නමුත් තම තමන්ට කොඩිය ඉහළ ගන්න පුළුවන් නේද? ලෝකෙටම වැහෙන්න අපිට සෙරප්පු වෙලන්න බෑ. නමුත් තමන්ගේ කකුල් දෙකට සෙරප්පු දෙකක් දාගන්න පුළුවන් අන්න ඒ වගේ එකක් තමයි මේ ධර්මයෙන් තියෙන්නේ. එතකොට මේ ධර්මයේ නැත්නම් අපිට සියලු දෙනා මොකද අපිට අපිට පැහැදිලි මේ මිනිස්සුන්ගේ මේ තොරතුරු තාක්ෂණයේ සංවේදනය මත විවිධාකාර මතවාද ජාලයක් යනවා. එක එක සංකල්පනේ සංකල්ප යනවා. මොකද දැන් අර මේ ස්වාමීන් වහන්සේ කතා කරේ මෛත්‍රී බුදුන් දැක තමයි නිවන් දකින්නේ. ඔව් එහෙම සංකල්ප තියෙනෝනේ. දැන් මේ වගේ සංකල්ප එක එක වැඩි අපි කියමු දැන් එහෙම අදහසක් කෙනෙකුට තියෙනවා කියලා. මෛත්‍රී බුදුන් දකින්න ආසාවක් තියෙනවා කියමු. එහෙම ආසාවක් කෙනෙකුට තියෙන්න පුළුවන් කියමු. දැන් අපි උදාහරණයක් ගමු මෙහෙම. විහාර මහදේවිට දරුවෝ හිටියේ නෑනේ. ඊට පස්සේ සංඝයාට උපස්ථාන කළා සංඝයාට දාන දීලා විහාර මහදේවින් වහන්සේ සංඝ නේත්‍රුන් වහන්සේට කිව්වා මෙහෙමයි මට මේ දරු සම්පතක් නෑ මම මේ හරි පීඩාවෙන් ඉන්නේ කියලා. එතකොට කිව්වා ආංගර සාමණේර නමක් ඉන්නවා. උන්වහන්සේ දැන් ටිකක් අසාධ්‍ය තත්ත්වෙන් ඉන්නේ. උන්වහන්සේට පොඩ්ඩක් ආරාධනා කරන්න කිව්වා. ගිහිල්ලා. ඉතින් විහාර මහදේවි කියලා කිව්වා අනේ ස්වාමීනි මගේ ඔබ වහන්සේ බොහොම සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරගෙන ඉන්නේ මගේ කුසේ ඔබ වහන්සේට උපදින්න අවස්ථාවක් ඇතුළු ගාම පින්වන් මෑණියනි මගේ අදහස තිබුණේ දෙවියන් අතරට ගිහිලා මෛත්‍රී බුදුන් දකින්නයි කිව්වා. එතකොට ඒ කාලෙත් මෛත්‍රී බුදුන් දැකීමේ ආසාව මිනිස්සුන්ට තිබිලා තියෙනවා. නමුත් අර කරුණ කිව්වට පස්සේ ආයෙක වෙනස් කළා අර මව කුසී උපදින්න අදහස ඇති කරගත්තා. දැන් මරණාසන්න කෙනෙකුට මව කුසී උපදින්න කියලා කිව්වහම ඒ මට්ටමට හිත හදන්න නම් එයාට කොච්චර මානසික හැකියාවක් කුසලයක් තිබිච්ච කෙනෙක්ද? දැන් මේ මිත්‍ය බුදුන් දකින්න මොනවා හරි කියන්නේ නිකම්ම කියමනක් හැටියට විතරනේ. ප්‍රායෝගිකව අහලකටවත් යන්න බෑනේ. අඩු ගණනේ අර මෛත්‍රී වර්ණාවේ තියෙනවා. මෛත්‍රී බුදුන් දකින්න ඕනේ කෙනා ගෞතම බුදුන්ට උපස්ථාන කරන ඊළඟට විහෙර විහාර වන්දනා කරන පිළිසකර කරන මෙත්සිට වඩන දාන ආදී පින්කම් කරන අය. දැන් මේ කිසිම දෙයක් නැතුව රටටම බැන බැන මෛත්‍රී වඩන්න මෛත්‍රී බුදුන් කරා යන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ කුසල මාර්ගකින් නම් යන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් දැන් බුදු වපතිලත් එහෙම එකක්. කවදාවත් මං හිතන්නේ මේ ප්‍රාර්ථනා කළ විභාගයක්වත් පාස් වෙන්න බෑනේ. ප්‍රාර්ථනා කළ කිසි කුසල මාත්‍රයක් වඩන්න බෑනේ. පාරමිතා වඩන්න ඕනේ. වඩන්න බෑනේ. ඒක ක්‍රියාවක්නේ. ක්‍රියාවක්. දැන් අර ඒ නිසා දැන් මේ සතිපට්ඨානෙත් ඒකනේ මම සතිපට්ඨාන ගැන විස්තර කළේ ඒක ක්‍රියාවක්නේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ කුසලයක් හටගන්නවාද? ඒ කුසලයේ හටගන්නවා ඒ කුසලයේ උපද්දවන්න ඒ කුසලයේ බලවත් කරන්න තමන් වේගවත් අවධානයක් යොමු කරනවාද? ඒක තමයි තමන්ගේ සතිය. සතිය. ඒකට විරිය අවශ්‍යතාවය. ඒකයි විරියක් ඕනේ. එතකොට ඒ සිහිය උපදවා ගන්න තමයි තමන් දක්ෂ වෙන්න ඕන. අන්න ඒකට තමයි අපි කියන්නේ පින කියලා. මොකද හේතුව දැන් අපි ඔක්කොම උපදින්නේ උපදින්නේ පටිච්චසමුප්පාද න්‍යායට අනුවනේ. දැන් අපි උපදිනකට අපි කවුරුත් ඔය මේ බොහොම පුංචි මේ පුංචි අතදරුවෙක් වගේ මේ මනුස්ස ලෝකෙට අපි ආවේ. අපි කවුරු දැන් කොහොම කෑ ගැහුවත්. එතකොට ඒ ඒ එනකොට අපිට ලැබුණනේ ඇසකන නාසය දිවකය මනස කියලා ආයතන හයක්. මේ හයනි ඉපදුනා කියලා කියන්නේ. එතකොට මේ හය අරගෙන ආපු අපි ටික ටික මේක ලොකු වෙලා යනකොට අපිට මේ ඔක්කොම අමතක වෙන්නේ. එතකොට නමුත් අපි එහෙම එනකොට අපිට තේරෙන්න ඕනේ මේ එක එක්කිනාගේ තියෙන විවිධත්වය. සමහරුන්ට තියෙනවා සසරේ දන් දීපු පුරුද්ද. එතකොට දන් දීපු නිසා ලැබෙනවා. එහෙනම් ලැබෙන එකට අපි ඉරිසියා කරලා වැඩක් නැහැ. සමහර කෙනෙකුට පිරිවර ඉන්නවා. ඒ මොකක් හරි යාගේ පිනක විපාකයක්. ඒකට ඉරිසියා කරලා වැඩක් නැහැ. සමහර කෙනෙකුට හඬ මිහිරි. ඒකට ඉරිසියා කරලා වැඩක් නැහැ. සමහර කෙනෙක් හරි ප්‍රඥාවන්තයි. ඒකට ඉරිසියා කරලා වැඩක් නැහැ. මොකද එයා එයාගේ පිනක් විඳින්නේ. එතකොට මේ වගේ අපිට තියෙනවා ඒක අපිට ඒ හැකියාවක් තියෙන්න ඕන කුසල පක්ෂයේ දියුණු කිරීමටත් අකුසලයේ ප්‍රහාණය කිරීමටත් අවධානය බලවත් කර ගැනීම. මේ හැකියාවෙන් තනිකරම පින් බලේ. ඒකයි අපිට අර හිතුමනා අපිට මේක ගන්න බැරි. මොකද දැන් අර මට මතක අපි ගියපාරත් කතා කළා මේ සතිපට්ඨානෙ වඩනවා කියම කෙනෙක් හිතන්න පුළුවන්. වාඩි වෙලාම ඇස් වහගෙන කරන එකක් විය යුතුයි කියලා. භාවනාව යෝගී. භාවනාවක් වශයෙන්ම කියලා. මම හිතන්නේ භාවනාවක් වශයෙන්ම නෙමෙයි මේක එක කොටසක් විතරයි. ඒ ඉදිරියදා ජීවිතයේදී කතා කිරීමේදී ක්‍රියා කිරීමේදී හිතීමේදී යා සිහිය අවධානය කියන එක තියන්න තියෙන්න ඕනේ යාට. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අර භාවනාව කියන වස්නේ වචනේ තුල විශේෂයක් වෙනවා. භාවනාව කරන කෙනා තුල පමණක් පිං වැඩෙනවා. කුසල් වැඩෙනවා. යහපත වැඩෙනවා කියලා. සෝනස් ඒකටත් වෙලා තියෙන අර රුක මුලගතෝවා අන්න ඒ ඒ ශුන්‍යාකාරගතව අන්න ඕකහන් තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න. ඇත්තම මෙහෙමයි. දැන් අපිට පේනවා යම්කිසි අපිට ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් යම්කිසි දෙයක් කරා යන්න යම්කිසි කැපවීමක් කරන්න ඕනේ. එතකොට දැන් කුසල වේවා අකුසල ඒවා මේ ඔක්කොම හටගන්නේ මානසිකව. මානසිකව හටගන්න පාවිච්චි වෙන්නේ ඉන්ද්‍රිය 6. එතකොට මේ ඉන්ද්‍රිය 6 හරහානේ කුසල්ලෝ අකුසල්ලෝ කෙනෙක් තුල හටගන්නේ. එතකොට මේ අකුසල් ප්‍රහාණය කරගන්න මේ ඉන්ද්‍රිය සංවර කරගෙන උපකාරී වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවර කරගෙන එයා එක තැනක ඉඳලා මේ කුසලී උපද්දවන්න අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට ඒක එක කොටසක්. නමුත් මේ පොඩි කොටස යා කළා දැන් ඉදා අපි ඉදත් කතා කළා මම හිතන්නේ මට මතකයි මෛත්‍රී භාවනාව ගැන සමහර කෙනෙක් ඉන්නවා වාඩි වෙනවා යම්කිසි හිතේ හැකියාවක් තියෙනවා හිත ඒ අරමුණ තියාගන්න පුළුවන්. එතකොට මෛත්‍රී සිත වඩනවා. සතුටුයි. නැගිට්ටා. මෛත්‍රී ඉවරයි. චූටි දෙයටත් කේන්ති යනවා, තරහ වෙනවා, බයිනවා, ඊර්ෂ්‍යාව තියෙනවා. අනුන්ගේ දියුණුව දැකලා ඒක නැති කරන්න කල්පනා කරනවා. ඉතින් කියනවා මම මෛත්‍රී ඉන්නවා කියලා. නමුත් එතකොට අපිට පේනවා සමහරට අර වාඩි වෙලා ඉන්න ටිකට තමයි ආ තීරුම් ගන්න. ඒකට හේතුව තමයි අර ඉරියව් හතරේම මේ එකම જાතිය ක්‍රියාවක් අපිට සිදුවීමෙන් තියෙනවා කියලා දන්නේ නැති එකනේ. ඒක දැන සිටීම මම හිතන්නේ අපිට ඉතාමත් උපකාරී වෙන එකක්. මොකද නැත්නම් හිතන්නේ අර ඒ වගේ තැනකට ගිහිල්ලාම තමයි භාවනා කිරීමෙන්ම කුසල් උපදවන ඕන කියන අදහස හිටියාම භාවනා උපකාරී වෙනවා. නමුත් ඒකේ ඉරියව් හතරෙදීම Tamanගේ මනස ගැන අවධානය යොමු කරගත්තේ නැත්නම් ඒක කරන්න බෑ මෛත්‍රී වුණත් එහෙම දැන් බුද්ධ දේශනාවේ තියෙනවනේ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දු ඒතං සතින් අදිත්තේ එතන සති කියන වචනේ තියෙනවා එතන සති කියන්නේ එතන මෛත්‍රී චිත්තේ පිහිටුවා ගන්න අවධානය අර හැම එකටම තිබ්බොත් තමයි කියනවා බ්‍රහ්මමේතං විහාරගෙදී මම ඒකට විතරයි බ්‍රහ්ම විහාරය කියන්නේ ඉතින් ඒ නිසා දැන් අපි චුට්ටක් භාවනා කරලා බ්‍රහ්ම විහාරයක් අපිට තියෙනවා කියලා හිතුවත් වැරදි අද වෙලා තියෙන මේ වගේ කැප වෙන්න අපට තියෙන අවස්ථාව අවකාශයේ මදි. එතකොට එහෙනම් අපිට අවකාශයේ මදි නම් අපිට ගොඩක් අපි කරුණු තීරුම් ගැනීම තුළ පුරුදු කරන්න ඕනේ. ඉඩකඩ මදි එක්කෙනා. එතකොට මේ කරුණු තේරුම් ගැනීම තුළ පුරුදු කිරීමෙන් තමයි යාට ඒ වාසිය ලබා ගන්න තියෙන්නේ. මම හිතනවා මේ අපිට මේ සිහිය පිහිටුවා ගන්න තියෙන වාසිය. ඒක හරි වැදගත් එකක්. මේ පසුගිය දවස්වල බොහොම වයසක 98ක් වයස ඇති සදහවත් උපාසක පින්වතෙක් අභාවයටපත් වුණා. ස්වාමීන්වහන්සේ අවසරවල පොඩ්ඩක් බාධා කරනවා තවත් දුර කතර මෙතනතුළු කතාව පටන් ගන්න පෙර වහන්සේගේ අවසර ඔව් කතා කරන්න නම බුද්ධාය නම බුද්ධාය මහත්මයාගේ නම අබේරත්න කොයිනවාසේ ඒ ඔව් කියන්න මහත්මයා ස්වාමීන් වහන්සේ මේ සතර සත්‍යස්ථාන ගැන කතා කරපු නිසා මේ සත්බොධංග ගැන පොඩ්ඩක් මට විස්තර දැනගන්න ඕන සති සම්පූර්ණ සති සම්බොධංගය ධම්මහිත සම්බොධංගය වීර්ය සම්බොධංගය සීති සම්බොධංගය පස්සති සම්බොධංගය සමාධි සම්බොධංගය උපේක්ෂා සම්බොධංගය ඒ පිළිබඳ පොඩි විස්තරයක් හැඳින්වීමක් අපිට දැනගත්තා නම් පිළිසිද්ධ වෙනවා ගෝපින් අපරත් මන්ද සත්පුජ්ජංග. එතුමා අහන්නේ මේ බොජ්ජංග ගැන. බොජ්ජංග. බොජ්ජංග කියන වචනේ ඉස්සෙල්ල මම අර්ග චුට්ටක් කියන්නම්. අර වියති උපාසක පින්වතා බොහොම පින් කළා. පින් කළා මේ දවස් කීප මැරෙන්න මිය යන දවස් දෙක තුනකට කලින් දරුවෝ ගැන ඔක්කොම කල්පනා කළා මට දැන් මේ මේ දරුවෝ ඉන්න ඕ දැන් මම මේ ඔක්කොම ආතාරිනවා. කියලා දරුවෝ මෙනෙහි කර දරුවෝ ගැන තියෙන බැඳීම ආතෑරියා. මට මෙහෙම ඉඩකඩම් දීපලා මම මේවත් අතාරිනවා. ඉර්කෙල දැන් ඔන්න එයා ඒව අතෑරියා. මේවා අතෑරියේ එයාට හිතේ තේරුම් ගන්නලා තිබ්බා මේවා අල්ලා ගැනීමෙන් මට අර්බුදයක් හට ගන්නවා කියලා. සමහර අයට වෙන්නේ මීට හාත්පසින්ම වෙනස් එකක්. මරණාසන්න වෙන්න වෙන්න කියනකෝ අර පුතා. කෝ අර දුව. ඉතින් ළමයි ඔක්කොම පෙන්වුම් කරන්න ඕනේ ගෙනල්ලා තමන්ගේ දර්ශනපතේ ඉදිරියේ තමන්ගේ ඇස් දෙක ඉදිරියේ. ඒතොර දැන් අවසාන මොහොතෙත් මේවා දිහා බල බල සතුට වෙන්න ඕනකම තියෙනවා. දැන් අතන කලේ මගේ මේ ළමයි මං අතහැරියා මේගොල්ලෝ. ඒතොර එතකොට මට අපිට තේරුම් ගන්න පුළුවන් මෙයා ගමනට ශක්තිමත්. අනිත් එකන අසරණකම තමයි ඒ ප්‍රකට වෙන්නේ. මට අසෝලා බලන්න ඕනේ කෝ අසවල් දුව අරයා එක්කන් වරෙන් කෝ මොනුබුරා කෝ මිනිබිරි එක්කන් වරෙන් කියලා කියන්නේ. ඉතින් අපිට පේනවා වඩාපු දෙයක් නැහැ. ඒ කියන්නේ වඩාපු කියන්නේ ප්‍රගුණ කරපු මානසික කිසි දෙයක්. හිස් සතින් manuss ලෝකෙට ඇවිල්ලා හිස් සතින් යනවා. ඉතින් හිස් සතින් නොයන්න තමයි මේ සතිපට්ඨානයේ තියෙන වැදගත්කම තියෙන්නේ. මේක අපි දින ගණනාව කතා කළු තරම් වැදගත් මාතෘකාවක්. එතකොට මේ එතුමා කතා කළේ බොජ්ජංග ගැන. බොජ්ජංග කියලා කියන්නේ බොජ්ජංග කියන්නේ pāli වචනයක්. බෝධි අංග කියන වචන දෙක එකතු වෙලා තමයි බොජ්ජංග හැදිලා තියෙන්නේ. එතකොට බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට. බෝධි උච්චති චතුසු මග්ගේසු ඥානං. බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට සිව් මඟ නොවන. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට අංග වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න අංග හතක්. ඒ අංග තමයි අත තමයි අපි සත්‍ය ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා කියන්නේ. ඒකේ උන්වහන්සේ පෙන්වා දෙනවා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වොස්සග්ග පරිණාමය කියලා. ඒ සති සම්පූර්ණංගේ වැඩෙන්නේ අනාගාමී කෙනාගෙන් ඉහළට. අනාගාමී කෙනාගෙන් ඉහළට සම්පූර්ණ. ඔව්. ඒ කියන්නේ දැන් එතන එතන සතිය අර සතියට වැඩිය අත්පසින් වෙනස්. දැන් එක දේශනාවක් හම්බුණා සම්ම සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේගේ ඒකේ තියෙනවා. උන්වහන්සේ දේශනා කළා මේ සතිපට්ඨානය ගැන කියන මහණෙනි සතිපට්ඨානයේ කොටසක් ඒක දේශයක් කියන්නේ කොටසක් වැඩුණේ යමෙකුටද ඔහු සීක නම් වේ. ඒ කියන්නේ ධර්ම මාර්ගයට පැමිණිලා යා පුහුණු වෙවි යන එක්කෙනෙක්. එයා තමයි සීක කියන්නේ. ඒතර සීක එක්කෙනා කොටසයි වඩාගෙන තියෙන. එහෙනම් අපිට පේනවා සතිපට්ඨානේ මේ කොටසක්කින් තමයි පටන් ගන්න තියෙන්නේ. අපි මේ ඔක්කොම එකපාර පටන් ගන්න හැදුවට අපිට කරගන්න බෑනේ. ඊළඟට තියෙනවා මහණෙනි. ඒක ඒ දේශනාවේ තියෙන මහණෙනි සතර සතිපට්ඨානය යමෙකුට සම්පූර්ණ වැඩුණේද ඔහු අසීක වේ. අසීක කියන්නේ රහතන් වහන්සේට. ඒ කියන්නේ පුහුණුව අවසන්. අසීක. හික්මිලා ඉවරයි. එතකොට අසීක ඒ රහතන් වහන්සේට තමයි සතිපට්ඨාන. ඒ කියන්නේ කායනුපස්සන අපි කියනවා නම් ආනාපාන සතිය, අසුබ, ධාතු මනසිකාර, ඉරියාපත ඔක්කොම වැඩිලා රහතන් වහන්සේට. ඊළඟට වේදනානුපස්සනාව ඔක්කොම වැඩිලා. චිත්තානුපස්සනාව ඔක්කොම වැඩිලා. ධම්මානුපස්සනාව පංච නීවරණ, ආයතන, පංච උපාදානස්කන්ධ, බොජ්ජංග, ආරිසත් ඔක්කොම වැඩිලා. ඒ ඒ රහතන් වහන්සේ. ඒතර අපිට පේනවා කොටසක් තමයි ශ්‍රාවකයා ඉස්සල්ලාම අල්ලන්නේ. අල්ලලා තමයි ප්‍රගුණ කරන්නේ. එතකොට අර සත්‍ති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඕස්සග්ග පරිණාමය. ඒ කියන්නේ විවේක නිසිතං කියලා කියන්නේ පංච නීවරණයෙන් බැහැර වෙලා තියෙන චිත්ත විවේකේ. විරාග නිසිතං කියලා කියන්නේ විදර්ශනා වැඩිමෙන් ඇති කරගත්තු විරාගය. නිරෝධ නිසිතං කියලා කියන්නේ තෘෂ්ණාව ක්ෂේවෙන ආකාරයේ නිරෝධය අත්දකින එක. ඕස්සග්ග පරිණාමයෙන් කියන නිවනට නැඹුරු වූ සති සම්බොජ්ජංග භාවේති. සිහිය අවබෝධය අංගයක් ලෙස වඩයි. එතකොට සති ධම්මවිච විරේ පීටි පස්සද්දි සමාධි උපේක්ඛා ආන් ඒ විදිහට වැඩෙන්නේ. එතකොට සාමාන්‍ය පුංචි අපි කිව්වොත් එහෙම ධර්මාර්ගේ ලාභාල අවස්ථාවේදී අපි සති සම්පොජ්ජංග ඉගෙන ගන්න ඕනේ දැන් අපි මම ඉගෙනගෙන තියනවා වගේ. ඒක තේරුම් දැනගන්න ඕනේ. නමුත් අපි ඒකෙදී අර සමහර විට අපිට හදිසියත් තමන් පිළිබඳව තියෙන අපි ඒකට කියන ඕවර් එස්ටිමේට් කියලා. පමණ ඉක්මවා ගිය තමන් පිළිබඳ පමණ ඉක්මවා ගිය 아무තු මොකද්ද උඩඟුකමක් කෙනවනේ. <laughs> තමන් එහෙම આવොත් මේ ධර්මය පොඩ්ඩක් ඉගෙන ගත්තත් මත් වෙනවා. ඊට පස්සේ චුට්ටක් භාවනා කරගත්තත් ඒක දන්න දෙයක් දන්න එකක් කියලා රැවටෙනවා. පොඩ්ඩක් සීයේ පුද දැන් අපි ගත්ත සමහර මේ මානසික කියන එකේ දැන් මානසික දෙයක් පුරුදු කිරීමේදී ඒ හැම දෙයක්ම ආරම්භයේදී කෙනෙකුට අලුත්. දැන් කොටින්ම අපි ගත්තොත් මේ භෞතික දීපව දැන් අපි නූරේ ලියනවා කියමු. නූරේලි ඉස්සලාම යන කෙනෙකුට හරි අලුත්. නූරේලි ඉන්න මිනිස්සුන්ට අලුත් නෑ. දැකපු දවසේ ඉඳලා සීතලෙන් සීතලේ කට්ට කාලා කාලා ඒ මිනිස්සුන්ට නූරේලි ඉපාරලා ඉන්නේ. නමුත් අලුතින් අපිට ගියාම නිකන් මල් අපි යන්නේ සීසන් එකටනේ. මල් පිපිලා ඔක්කොම දකින්න එකට අපි සාමෝරිය දකින්න අපි හරිම අමුතු සුන්දරත්වයකට වසඟ වෙලා ඉඳලා අපි කැමති වෙනවා. නමුත් අපිට නෝරෙලීම අපි කඩයක් දානවා. ඊට පස්සේ අරක දැක්ක කියලා අපිට අර කතිය එන්නේ ඉස්සෙල්ලම දැකපු. එහෙනම් ඒකත් ඇහැට පුරුදු වෙන එකට සාමාන්‍ය වෙනවා. මේ වගේ භෞතික දේවල් වලත් අපි යම් යම් දේවල් දැක්කම විස්මයටපත් වෙනවා. ඒ දේම දිගින් දිගට දකින්න එකට සාමාන්‍ය වෙනවා. මානසික දේවලුත් එහෙමයි. එතකොට දැන් වරදින්නේ මොකද කෙනෙකුට මානසික දේවල් වලදී යම් කෙනෙකුට පොඩ්ඩක් සමාධියක් ඇති වුනහම පොඩ්ඩක් වෙයි සිතක නිකන් සැහැල්ලු වෙලා හුලං වගේ වුනහම එයා එකපාරට විග්‍රහයකට යනවා තමා පිළිබඳ Taman එක්ක සෝවාන් වුණා. ඒක සකදාගේ මොන මොකක් හරි විග්‍රහයකට යනවා. මේ යන්නේ මේ අත්දැකීම් පිළිබඳ තියෙන ඒ කියන්නේ මානසික අත්දැකීම් පිළිබඳ තියෙන නොදැනීම නිසා. එතකොට මානසික අධ්‍යයන පිළිබඳ අධ්‍යක්ීම පිළිබඳ නොදැනීමත් එක්ක මාන්නය આવොත් ඒකට කියනවා අදිමාන්න කියලා. අදිමාන්න තුළ ධර්මයේ සමාව තියෙනවා. ඒ කියන්නේ දැන් අවබෝධ නොකොට අවබෝධ වුණා කියන හැඟීම. දැන් බුදුරජාන් වහන්සේගේ කාලෙත් සාමාන්‍ය මානසික කාටයුත්ත කෙනෙක් ඉදිරියට ඕනම වෙලාවක ඔක සිද්ධ වෙන්න පුළුවන් එකක්. එතකොට බුදුරජාන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසක් දැන් කැලේ ගිහලා භාවනා කළා. දැන් ඔක්කොටම සමාධිය වැඩිලා දැන් මෙනෙහි දැන් සමාධිය වැඩිලා දැන් පරිස්සමෙන් ඉන්නේ. දැන් මෙනෙහි කරන දැන් පේන තෙක් මානක අකුසලයක් පේන්නේ නැහැ. ඔන්න හිතුව දැන් ඔක්කොම රහත්. දැන් බුදුරජාන් වහන්සේ බහ දකින්න යනවා දැන් මේක විග්‍රහ කරගන්න. ගියාට පස්සේ දැන් පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කිව්වා. අර පිරිසට කියන්න මව හම්බෙන්න එපා පණිවිඩෙත්. ආ සනස්වනස මේ අතර සවතුමා කතා කරේ මට මේ කිව්වේ මේ දැන්ට වෙබ් අඩවියේ බලනවා කියලා ඇමරිකාවේ 397000ක් තව 75000ක් ඉන්නවයි කියලා බලා ගන්න බැරුව. මොකද දැන් ඇමරිකාවෙන් ඇමරිකා එක්සත් ජනපති දැන්ට නරඹනවායි කියලා මේ වෙලාවේදී. ඉතින් එයා වෙනුවෙන් සමාවිල්ලන්නේ කියලා මොකද ඊළඟ සැරේ අපි වෙබ් අඩවියට යම්කිසි විදිහකට මේක තවදුරටත් මේක බලන්න අපේ ප්‍රේක්ෂකයන්ට අපි මොන හරි එකක් පුරුල් කරන්න පුරුල් කරන්න සේවය පුරුල් කරන්න අපි උත්සාහ කරන්නම් කියලා. ඒකයි. ඉතින් මේ දැන් මම හැබැයි ඉසිර එකේ මේ හඬ හඬ ශබ්දය මේ පටිය යනවා කියන එක වෙබ් අඩවි යනවා කියන එකත් මතක් කරන්න කියලා තමයි මට මේ පණිවිඩය ලැබුණේ. හරි හරි. ඉතින් අර ඒ විදිහට අපි අර දැනුම කියන්නේ මේ මානසිකව දියුණුවක් ඇති කරගන්න අපේක්ෂාව තියෙන කෙනා මානසික ඇතින වෙනස්කම් වලට කලබල වෙන්න හොඳ නැහැ. දැන් අර ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සම්පූර්ණ තීරණයකට ආව අපි රහත් කියලා. තීරණ ස්වාමීන් වහන්සේ දැන් එතන දැන් අපි දැක්ක දැන් සති මෙතන විරිය තියෙනවා. දැන් අපි ධර්ම විචේ කරන්නේ නැද්ද මේ අවස්ථාව? ධර්ම විචේ කළත් මනස මායාකාරී. ඒ මායාකාරී නිසා සතිපට්ඨානේ සම්පූර්ණ වැඩෙනකන් මේ පස්සේ තියෙනවා. එතකොට ධර්ම විශ්ය තමයි උතන අර අහු වෙන්නේ නැති තැන. ඒක තමයි දැන් ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම ප්‍රඥාවටම උදව් කරන්නේ. එදා ඊට පස්සේ මොකද කළේ? දැන් බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කැරියා ආනන්ද හඳුරන්ට මේ භික්ෂුන් වහන්සේ පිරිසක් කියනවා ධම්ම මාව හම්බෙන්න එපා කියන්නේ. තථාගතයන් වහන්සේ මොන ගන්න එපා කියන්නේ. සෝහනට ගිහිල්ලා එන්න කියන්නේ. එතකොට අර භික්ෂුන් වහන්සේ සෝහනට යගුවා. මේ භික්ෂුන් වහන්සේලා තුල තිබුණා වාසනාව. මොකක්ද වාසනාව? මාන්නේ නැහැ. නැත්තම් මාන්නට එනවනේ අපි රහත අපිට රහතන් වහන්සේලා කියලා හිතනවනේ ඉතින් ඒක තමයි සෝහනට ඇවිත් ඔව් දැන් සාමාන්‍ය මේ කාලේ චූටි දෙයටත් ඉතින් අපි මෙහෙමයි අපි මෙහෙමයි අපි අර තනතුර මේ තනතුර චූටි දෙයටත් අපි නිකන් විශාල දෙයක් කියලා හිතා ගන්නවනේ ඉතින් මේ මොකද වුනේ සෝහනට පිටත් දැන් ඒගොල්ලෝ හිතුවා උන්වහන්සේලා ශ්‍රද්ධාව තිබ්බා උන්වහන්සේලා හිතුවා භාග්‍යතුන් වහන්සේ මේ අපිට මේ කාරණේ කිව්වේ මොකක් හරි විශේෂයක් ඇති වෙනනම් අපි යන් සෝහනට කියලා ගියා යනකොට අලුතින් මලමිණියක් ගෙනත් දාලා කාන්තාවකගේ. බල්ලෝ සත්තු එහෙට මෙහෙට රෙදි යදන් ගිහිල්ලා දැක්කා. මේක දැක්ක විතරයි අයි අර දැන් රහත් වෙලා කියලා හිතාගෙන න්යාවේ. ඕනම ඕනම දෙයක තියෙනවා අවධානය කියන එක අපේ තියෙන්නේ යම් කිසි තැනකට එන්න විතරයි. ඒ තැනින් පස්සේ අපි අවධානය අතාරිනවා. ඒක පිටපු නැති එකක් නම් ගිලිහෙනවා. ඒ කියන්නේ දැන් මේ වගේ අපි සමහර අවස්ථාවල් කියන අපි පරිස්සමෙන් යන්න කියනවා. එතකොට පරිස්සමෙන් අපි යන්නේ යම්කිසි තැනකට යනකම් විතරයි. එතනින් හරියට අපි පරිස්සම අතාරිනවා. අපි හදන් ප්‍රශ්න නැහැ කියලා අපි දුවනවා. අපි කියමු අපිට කිලෝමීටර පරිස්සමෙන් යන්න පාර ලිස්සයි කියනවා. එතකොට අපි කිලෝමීටර පරිස්සමෙන් යනවා. ඒ කිලෝමීටරේ පහුවෙච්ච ගමන් අපි හිතනවා දැන් පාර ලිස්සන්නේ නැහැ කියලා අපි දුවනවා. ඒ වගේ දැන් ධර්ම අවබෝධ කරා වුණා කියන හැඟීම ආව ගමන් අවධානය අතාරිනවා යා. ඒක තමයි මේ ස්වාමීන් වහන්සේලාට උනේ. දැන් රහත් කියලා හිතුවා. දැන් ඉතින් හරි අපි කළ යුතු කළා. කතං කරණියන් කියලා හිතුවා. ඊතල තමයි ගියේ. සෝන්ට යනකොට මේගොල්ලෝ ගියේ සීයේ පිටපු නැති අය හැටියටයි. දැක්ක විතරයි අර රූපේ මින් රාගය ආවා. රාගය ආපු ගමන් උන්වහන්සේලාට තේරුණා භාග්‍යවතුන් වහන්සේ අපි මෙතනට පිටත් කළේ මෙන්න මේ පස්සේ නිසා. හැබැයි අර පුරුදු කරපු එකක් තියෙනවනේ දැන්. රාගය ආවට උන්වහන්සේලා සෝණෙම පැත්තකින් වාඩි වුණා ආයෙ පුරුදු කළා ඒ අඩුව තමන්ම හදාගත්තා තමන්ම පිළිසරණ කරගත්තා භාග්‍යතුන් වහන්සේ ළඟට රහතන් වහන්සේලා හැටියට ගියා. වැඩියා. එතකොට අපිට පේනවා බුද්ධ කාලේ පවා යම් යම් අයට බණ භාවනා කිරීමදී ඔක වෙන්නේ විශේෂයෙන් මම කියවේ කාර පරිණත බුද්ධිය කියන එක සමහර කෙනෙකුට එන්නේ සසරෙන්. සසරෙන් එන්නේ සමහර කෙනෙකුට. ඒක අපි හිතනවා වයසට යමින් එනවා. වයසට යමින් නෙමෙයි ඒක එන්නේ. ඒක වෙන්නේ සංසාරික පුරුද්දක් හැටියටයි. පරිණත බව කියන එකෙන්. එතකොට මේ ඒ පරිණත බව තියෙන කෙනෙකුගේ උදව්ව ඕමනයි මේ මාර්ගේ යන්න. කල්යාණ මිත්‍ර හැටියට. කල්යාණ මිත්‍ර හැටියට. එහෙම නැත්නම් ඒක ධර්මය දැනගත්ත පමණින් කල්යාණ මිත්‍රෙක් වෙන්න බෑ. මොකද මේ පරිණත බවක් ඕනේ යාට. ස්වයන්ස අවසර ස්වයන්ස දුරකථන මතත් තියෙනවා අපි අරගමුද? ඔව් කතා කරන්න. තේරුවන් සරණයි. ටී විදේශයෙන් මම අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරය පතනවා. ඇත්තටම මේ තියෙන ආයතනයට මට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මොකද මේ සතර සතිපට්ඨානය සත්බෝධියන් ගැන ඕව කතා කරනකොට සමහර මාධ්‍ය අපේ ස්වාමීන් වහන්සේලා මේ ඇතරම නැතරම නැති කරලා දානවා. මේ අපට මේ ධර්මයේ කියලා දෙන මේ උත්තමගණි අපේ ස්වාමීන් වහන්සේලා ඒක අපිට නැති කරන්නේ. ඉතින් ඒක මේ තියෙන ආතන ඒ භාරදූර කාර්යය අරගෙන මෙවැනි වැඩසටහන් කරනවා. ඒකට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මම දන්න ආකාරයට මේ අපේ නීතිඥ මහත්තයා හොඳ ධර්මඥානය තියෙන කෙනෙක්. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම මට ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ධර්ම මාර්ගයේ විශේෂයෙන් යන හේතුව ඔබ වහන්සේගේ කැසට් අහලා ඒ වගේම සත්පුරුෂ වන්දනාව නිතර ඒවා අහලා ශ්‍රද්ධාව ඇති කරගෙන සද්ධාන්සාරි ධම්මාන්සාරි කියන ඒ தත්ත්වය ඇති කරගෙන ඒ නිවන් මාර්ගේ යන්න ඕනේ හින්දා මේ සතර ගමන කෙටි කරගන්න අවශ්‍ය නිසා මම මට හැඟෙන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ මට හැමෙන විදිහට මම නිත්‍ය සීලයට අමතරව පංචේ පද පහට අමතරව මම මේ තවත් සීල්පද තුනක් සමාදන් වෙනවා විසුනා වාචා පරිස්සා වාචා සංකප්පලාපා මිච්ඡාදීවා කියලා. ඉතින් ස්වාමීනාත් මට ඒකෙන් ධර්මානුකූල ලාභයක් ලැබෙනවද? එහෙම කළාට කමක් නැද්ද කියලා දැනගන්න අවසරය අපේ ස්වාමීන් වහන්සේ. කොම් පින්විතනේට. හොඳයි මේ එතුමිය ඇහුවේ පංචශීලයට අමතරව පරුස වචනයෙන් වැළකීම පිසුනා වාචාවෙන් වැළකීම කියන්නේ කේලාම් කීමෙන් වැළකීම සම්පප්පලාපෙන් වැළකීම මිත්‍යාජින් වැළකීම කියන ඒවා වැළකීලා ඉන්නවා කියන්නේ නම් සුපිරි දක්ෂකම. <laughs> ඒක කියන්නේ මිනිසෙකුට මේ මේ මේ කේලම් කීමෙන් වැළකීමයි කිය කියා කේලම් කියන ලෝකේ බොරු කියන්නේ නැහැ කිය කියා බොරු කියන ලෝකේ පරුස වචන කියන්නේ නැහැ කිය කිය පරුස වචන කියන ලෝකේ මේ වගේ කල්පනා කරගෙන මේ ඒ සියල්ලම අයිති විනේතුමියට කියන්න තියෙන්නේ ඒ සියල්ල කුසල පාක්ෂිකයි. කුසල පාක්ෂික වූ යමක් ඇද්ද ඒක හිතසූ පිණිස පවතිනවා. එතකොට හිත හිතසූ පිණිස පවතින දෙයක් තමයි අකුසලයට වැටෙනවා නම් වචනයකින් ඒ වචනයෙන් වැළකී සිටීම කුසලයයි. එතකොට මේ කුසලය හඳුනාගත්තට පස්සේ මේ ශික්ෂාපද පිළිබඳ අර්බුදයක් හටගන්නේ නැහැ. දැන් අපි ගත්තොත් දැන් ඒ කියන්නේ දැන් සතුන් මැරීමෙනුත් වැළකීලා ඉන්නවා. සොරකමිනුත් වැළකීලා ඉන්නවා. බොරු කීමෙනුත් වැළකීලා ඉන්නවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි වැළකීලා ඉන්නවා. පිරිසිදු චරිතයක් ඇතුව ඉන්නවා. ඒ අතරේ ආ වචනේ සංවර කරගෙන ඉන්නවනම් අපිට බොහෝ අවස්ථාවලදී අපිට ওই ආයතනවල රැකියාවල් කරන ධර්ම මාර්ගය දිනු කරගන්න ආසා කරන අය ගොඩක් අපිට කියන්නේ අනේ ස්වාමීනි ඉස්සර නම් අපි හරියට මේ හිස් වචන කතා කර කර හිස් වචන වලින් අපි විනෝදයක් ලැබුවා. ධර්මය ඉගෙන ගත්තට පස්සේ අපිට තේරෙනවා මේක අපි මොකද්ද මේ කළේ කියලා. දැන් අපිට එකකින් වැළකීලා ඉන්න අමාරුයි මොකද ඒකටම ඇද ඇද ගන්නවා කට්ටිය කියලා. ඒතර අපිට මොකද අපිට පේනවනේ මේ ලෝකේ අර මාධ්‍යයක් තුල ගත්තත් හැම දෙයකම තියෙන්නේ අර අවිද්‍යා සහගත වැඩපිළිවෙලක විහිද යාමක් මිසක් කොටස් මේ අවිද්‍යා සහගත සාකා අනුසාකා විහිදී යනවා. විද්‍යාව පහල කරන්න උදව්වක් නැහැ. ඒ නිසා ඒ පස්සේ සමාජය තුල හැමදේම තියෙන එකක් එක. ඒක ඉතින් මේ කාලේ තියෙන චෝදන ලැබිය යුතුයි කියලා මම කියන්නේ මොකද හේතුව දැන් ලෝකේ ලෝකයේ තුල බඩු බහන් ඔක්කොම හදන්නේ තියෙන මෙවලම් වලින්නේ. තියෙන දේ ඉන්නේ නැති දෙයක් නිර්මාණය කරන්න හදන්නේ. එතකොට ඒ තියෙන දේ තුල තියෙන දියුණු වෙච්ච නැති දේවල් නේ ඒවෙන් තමයි ඒක හදන්නේ. දියුණු වෙච්ච දේක් තිබ්බොත් නේ දියුණු වෙච්ච දේක් හදන්නේ. ඉතින් ඒ නිසා නොදියුණු ලෝකයේ තුල දියුණු දේක් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් තාක්ෂණය දිනු වුණාට කුසල පැති දිනු නෑනේ. ඒ නිසා මේ ඒකෙන් ගොඩ ගන්න තමයි අපි මේ වගේ වැඩසටහන් ඔස්සේ යම්කිසි මට්ටමකින් මිනිස්යන් තුළ මනුෂ්‍යත්වය මුල් කරගත්තු මානසික දියුණුව ඇති කරගන්න උදව් වෙන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මතක් කරලා දෙන්නේ. මොකද හේතුව බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් විතරමයි අපට ඕක කරන්න පුළුවන්. ලෝකෙ වෙන කිසිම තැනක කිසිම විශේෂයක මේ වගේ මිනිස්සයා තුල තියෙන කුසලතා අවදි කරන්න කතා කරන්නේ නැහැ. අපිට හරි පැහැදිලි මම එක සිද්ධියක් කියන්න. මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මුල් කාලෙම රහතන් වහන්සේලා බිහි වුණා. ඒ කියන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම නොකළා නම් නිකම්ම මැරෙන අය. එහෙනම් තමන් තුළ කුසලතා තිබිච්ච බව ඒ කාලේ ලංකාවේ දැනගෙන හිටියේ නැහැ. ඒ කුසලතා මතු කරන්න මිහිඳු මහ රහතන් වහන්සේ දක්ෂ වුණා බුද්ධ දේශනා නිසා. එතකොට අපිට පේනවා අපිට යම් යම් කුසලතා තියෙනවා කුසලතා තියෙන බව අපි දන්නේ අපිට සිය දියුණු කරගන්න පුළුවන්කම ඊළඟට අපිට අකුසල් දුරු කරගන්න පුළුවන්කම ඉවසීම දියුණු කරගන්න පුළුවන්කම ඊළඟට චිත්ත ධෛර්යය දියුණු කරගන්න පුළුවන්කම මේ වගේ ඊර්ෂ්‍යාව නැති කරගන්න පුළුවන්කම් මේ ආදී දේවල් අපිට තුල තියෙනවා හැබැයි අපි දන්නේ නැහැ එහෙම තියෙන බව අර බුද්ධ දේශනා අහලා සද්ධාව උපන්නට පස්සේ අපි වීරිය කරනවා. වීරිය කරනකොට සිහිය පිටල මත වෙනවා ඒක. එහෙම නෙවෙන්නේ දැන් බුද්ධ දේශනා තියෙනවනේ. න න චින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. සිතන්නේ නැති පුද්ගලයා විශේෂයක් සාක්ෂාත් කරන්නේ නැහැ කියනවා. එතකොට ඒ සිතන්න පුළුවන්කම තියෙන පුද්ගලයන් තමයි මේ සිතන්න නැති වෙලා තියෙන්නේ. ඒ සිතන්න පුළුවන්කම ඇති වෙන්නේ සිතන්න පුළුවන් ධර්මයක් යාට ශ්‍රවණය කළොත් තමයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපිට මේ අවස්ථාව උදා කරගන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අපි ඔය විශේෂයෙන්ම සිහිය පිහිටවන මාතෘකාවක් දැන් කතා කළේ. මොකද ස්වාමීන් මම හිතන්නේ අවසාන විනාඩි කිහිපයට අපි ඇවිල්ලා ඉන්නේ. ස්වාමීන් වහන්සේ ඒකට ඇතුළත් කරන්න පුළුවන් නම් මේ සීලබ්බත පරාමාස කියන මොකද අපි ආයේ තියෙන පොඩ්ඩක් එහාට මට දිවිල්ලක් තියෙනවා. අපි මෙහෙම ඒ සීලබ්බත පරාමාස වෙන මිත්‍යා අදහස් ඒක තමයි. ඒක අපි ඒක වෙනම කතා කරන්න ඕන තරම මාතෘකාවක්. මොකද හේතුව සීලබ්බත පරාමාස එච්චරම සංකීර්ණයි. මොකද අපිට පේන පුංචි දේයත් ධර්මයේ නාමයෙන් විග්‍රහ කරනවා. හරිදී හොයාගන්න බැරි වුණා. හරිදී හොයාගන්න බැරිම නිසා දැන් අපි අපි කිව්වා රහතන් වහන්සේලා කියලා වැරදිලා අර මාර්ගඵල බුද්ධ කාලේ කතා කළා මෙහෙම වුණා කියලා. ඒ වගේද අද මේ මාර්ගඵල කතා කරුත් කියන තියනවනේ. දැන් අපි ගත්තොත් තරුණ තරුණෙක් හරි යමක් උගත්කමක් හරි තියෙන කෙනෙක් වෙන මට හරි ආසාවක් තියෙනවා මේ ධර්මය අවබෝධ කරන්න මට හරි ආසාවක් තියෙනවා මාර්ගඵල අවබෝධයක් කරන්න ඇතික ඇති කරගන්න අවශ්‍ය කියලා කිව්වොත් සමාජ තුලියාව නිකන් ලොකු අපහසයකටපත් කරනවනේ අද එතකොට අපිට ඒකෙන් තේරෙන්නේ මොකද්ද මේ සමාජය තුළ තරම්ම අකුසල පාක්ෂිකයි. කුසලයේ අගය කරන්නේ කුසලයට අපහාස කරනවා. කුසලයට ගරහනවා. ඉතින් මේ නිසා මේ නිසා මේ බිඳවැටීම තියෙන්නේ. මේ බිඳවැටීම නැති වෙන්න නම් ඒක අගය කරන්න ඕනේ. දැන් අපිට පේන අපි ගත්තොත් සමහර ප්‍රෝග්‍රෑම්ස් යනවා එක එක channels වල පොඩි දරුවන් උදෙසා music programs යනවා. ඒතර මේවා ආශ කරන අය ඒක අගය කළොත් ඒකට ඇදී ඇදී යනවා සෙන්දක. අර කොහොල්ල ගුලිය වගේ. කොහොල්ල ගුලිය වගේ. ධර්මපත්ත අගය කළොත් ඒකට ඇදී ඇදී එනවා. එතකොට ධර්මපත්ත අගය කළොත් ඇදී ඇදීවත් ඒකේ තියෙන වාසිය තමයි යා මෙලොවත් යහපත් ජීවිතයක් ගෙවනවා. යා මේ ජීවිතෙන් යන්නේ හිස් පුද්ගලයකට නෙමෙයි. දුර්ලභ දෙයක් ලබාගෙන. දුර්ලභ දේ තමයි දැන් අවධානය යොමු කරගෙන කුසල් මාර්ගයේ දියුණු කරගන්නත් අකුසල් ප්‍රහාණය කරගන්නත් යා වීරිය යොදනවා නම් අවධානය යොමු කරනවා ඒ ඔක්කොම යා සතු එකක් නේ. යා ඒකනේ අරන් යන්නේ. දැන් අපිට බාහිර ලැබෙන ටයිටල්ස් එහෙම හැමදේම අපි දාලා යනවනේ. අපිට ලැබෙන ඉඩකඩම්, දීපල, සම්මාන, තනතුරු, අපි අඳින පඳින පළඳින දේවල්, අපි පිළිගැනීම් මේ සියල්ල මේ හුස්ම ටික ගිය ගමන් ඉවරයිනේ. නමුත් මේ හුස්මත් එක්ක බැඳී තිබෙන දේනේ ධර්මය. ඒ ධර්මයේ හරියට යාතුල පිහිටියානම් සිහිය පිහිටාගෙන අවධානය යොමු කරගෙන යා කුසල් මාර්ගයේ දිනු කර කර හිටියානම් එතකොට ඒකනේ අරන් යන්නේ. ඒ නිසා ධර්මයත් එක්ක පුද්ගලයා කවදා තනි වෙන්නේ එයාට පිළිසරණ තියෙනවා. ආන්ගේ වාසිය අපිට ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ එතනින් අපි අද වැඩසටහන නිමා කරන්න පුළුවන්. ඉතින් සිහිය ගැන තමයි අපේ ගරුතර ස්වාමීන් වහන්සේ අපිව දැනුවත් කරේ මේ සිහිය කොහොමද අපි තියාගත යුත්තේ නීවරණ ධර්මයන්ගෙන් එළියට ඇවිල්ලා හරියට බලන්න. එතකොට අපි දන්නවා පසුතැවීම, ද්වේෂය, එතකොට නොදැනුවත්කම, සැකය මේ සෑම දෙයක්ම දුර්ලභ යන්න පුළුවන් කියලා අපි සතර සටිපට්ඨානය වෙතත් පොඩ්ඩක් යමු වුණා. අද කාල ප්‍රමාණවත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේගෙන් අහන්න මොකද ප්‍රශ්න ගලාගෙන ආව අපිට ඒ ප්‍රශ්න වෙලක් හන්දා මොකද ඒ මං හිතන්නේ දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බා එතන මේ සියලු දේම දැනගන්න ඉස්සෙල්ලා අර අපට ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වා වගේ යම් කිසි විදියකට මුල කුමක්දයි කියලා විග්‍රහ කරගෙන ඉදිරියට આવොත් හොඳයි කියන කතාව ඒ කන්දේ ප්‍රශ්නයන්වත් අරගෙන ඒ ප්‍රශ්න වලින්ත් අපි සෑහෙන අදහස්ව මාරු කරගත්තා. ඒ එක්කම මේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කොහොමද අපි මේවා ප්‍රගුණ කළ හැක්කේ කියන එකත් මේ සිහිය උපයෝගී කරගත හැක්කේ කෙසේද යන්නත් මේ සිහිය නැතුව අපිට මේ වටහීමෙන් හෝ ප්‍රඥාව ලබා ගැනීමට කිසිසේත් බැරි බවත් අපිට අද වැඩසටහන අවබෝධ වුණා. ඉතින් මම බොහොම පිං ස්වාමීන් වහන්සේ අප දැනුවත් කරාට ඒ එක්කම අපිට කරැඳී සිටි අපේ සියලු දෙනාටමත් මම බෙහෙවින් පිං කියලා කියනවා. බොහොම අපහසුතාවයක් වුණා අපිට මේ වෙබ් අඩවිය හරහා අපේ ඉන්න ප්‍රේක්ෂක සංඛ්‍යාව වෙත ගෙනෙන්න මේ තියෙන පහසුකම සම්බන්ධව අපි ගියවතාවෙත් අපි බැලුවා මේ සතියක් තුල මේ පුළුල් කරගත්ත හැකිද කියලා. තාමම අපිට ඒක හරියාකාරව කරගන්න බැරි වුණා. ඊළඟ සතියේ මම හිතන්නේ ඒ අපිට निराකරණය කර ගැනීමට හැකි වෙයි. ඉතින් ලබන සතියේත් නමෝ බුද්ධාය වැඩසටහන තුලින් අපි ඔබ හමුවට එන තෙක් ඔබ සැමට නමෝ බුද්ධාය සුබ රාත්‍රිය. නමෝ බුද්ධාය नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय නමෝ බුද්ධා